මේක බොහොම දිග සූත්‍රයක්. ඒ සූත්‍රය පදනම් වෙලා තියෙන්නේ මේ සංඥා කියන චෛතසිකේ මතයි නැත්නම් සංඥා චෛතසිකේ මත ගෙතිච්ච කතාවක් මේ සූත්‍රේ තියෙන්නේ. ඉතින් අපි එදත් මතක් කරගත්ත විදිහට මේකට ප්‍රභවය, නිදානය, පාභතය සිද්ධ වෙලා තියෙන්නේ ඒ සවැත්තුර ජේතවනාරාමේ අසබඩ කිට්ටුවක තිබිච්ච ආරාමයක් මල්ලිකාරාමය කියලා ඒකේ හිටපු පොට්ටපාද කියන ඒ ඒ කාලේ ප්‍රසිද්ධ අන්‍ය තීර්ථක නායකයෙක්ගේ කතාවක් අනුව එහෙම නැත්නම් යාගේ මතක් කිරීමක් අනුව. ඉතින් ඒකට හේතු වෙන්නේ සරුවච්චන් ආංශේ පින්නපාතේ වඩින්න උදෙම මේ සිවුර ඇඳ පෙරවගෙන පාත්‍රය අරගෙන බහැලා එළියට බලනකොට පොඩ්ඩක් කල් වෙලා වැඩි. ඉතින් ඒක නිසා සරුවච්චන්සේ කල්පනා කරනවා දැන් පින්න පාත ටිකක් කල් වෙලා වැඩි ඒ නිසා වඩා හොඳයි මම මේ පොට්ටපාද පරිබ්‍රාජක ඉන්න මල්ලිකාරාමෙට ඒක ශාලාය කියන මල්ලිකාරාමෙට ගොඩ වැදුනොත් හොඳයි කියලා පින්න පාත යන ගමනේදී අතුරු ගමනක යෙදෙනවා. එතකොට මේ පොට්ටපාද ඇතුළේ පිරිස ස්ථානයේ ඉන්නවා කලගෝසා සහිතයි. විජහට පොට්ටපාය සර්වචනන් සේනවා දැකලා සඳහන් කරනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වදිනවා. ඒක අපිට ලොකු ආසනාවක් ස්වාගතයක්. ඒක නිසා අපි ඒක අපේක්ෂා කරනවා නම් ਸਰවඥාන්සේගේ මනාපේ මිස නිස්සද්ද වෙමු. ਸਰවඥාන්සේ නිස්සද්දයට කැමැති කෙනෙක් කියලා පිරිස කලගෝසාව නැත කරලා පොට්ටපාදත් ਸਰවඥාන්සේ ඉදිරියට ගිහිලා ස්වාගතම් පන්ති කියලා වඩින්ද ස්වාමීන් වහන්සේ පැමිණීමත් මේ අපිට මංගල කාරණාවක් කියලා පිළිගන්නවා. ඒතකොට ਸਰවඥාන්සේ විමසනවා පොට්ටපාද මම පැමිණීම නිසා කුමන කතාවක් අඩාල වුණාද? මං ඉන්නේ ඉස්සල්ලා ඔයගොල්ලෝ කතා හිටියේ මොකද්ද කියලා. එතකොට පොට්ටපාද කියනවා ස්වාමීන් වහන්සේ ඒක අපිට ඕන වෙලාවක විසඳ ගන්න පුළුවන් ඒ නඩුව. නමුත් සරුවචනanse වැඩපු එකේ මට මේ පිරිසුදු කරගන්න කාරණාවක් තියෙන අවසර ලබා දෙන්නයි කියලා. එතකොට ඒ අනුව අර සරුවචනගේ ප්‍රශ්න උත්තරේ ඉන්නේ නැහැ. ඒක තමයි සරුවචනanse තැනකට පිවිසියාම මාත්‍රකාව මතු කරගන්න ක්‍රමේ. නමුත් මෙතෙන්දී පොට්ටපාද අවස්ථාවේ ප්‍රොජෙක්ට් අරන සරුවචනanse මතක් කරනවා. වහන්ස අපිට මේ වගේ ලාභයක් ඇති වෙච්ච වෙලාවේ මට තියෙනවා හිතේ තියාගන්න ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි කියලා. ඒකට සර්වචනාංශයකට අවසර දෙනවා. එතකොට පොට්ටපාය සඳහන් කරනවා අපි පසුගිය දවසක කුතුහල ශාලාවේ ඒ පරිබ්‍රාජකයන් එකතු වෙලා සාකච්ඡා කරනකොට අපිට මාතෘකා වුණේ කතන්නුකෝ බෝ අபிසඤ්ඤා නිරෝධෝ හෝති කියන මේ මාතෘකාව. හැබැයි මේ අபிසඤ්ඤා නිරෝධේ නම් කිම කියලා අපේ අතර කතාවක් ආවා. ඉතින් කතාව වෙන සාකච්ඡාවේ මමත් හිටියා. ඉතින් ඒ සම්බන්ධව මට ප්‍රශ්නයක් තියෙනවායි කියන එකයි දැන් මේ පොට්ටපාද බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරන මාතෘකාව. ඉතින් මාතෘකාව දෙන්න ඉස්සර වෙලා පොමලාසන පසුබිමක් පොට්ටපාද මතු කරලා පෙන්වනවා සර්වචනාංශයට ඒක හරි වැදගත්. මේ සූත්‍රවල තියෙන වටිනාකම ඒකයි. කවදාකවත් අහසින් කඩා වැටෙනා වගේ ඉන්නේ හොඳ ලස්සනට ඒකේ පසුබිම් චිත්‍රය ඇඳලා පෙන්නලා පසුබිමට සාපේක්ෂව තමයි තේමාව විකාශය වෙන්නේ. ඉතින් එතකොට පොට්ටපාද කියනවා මෙවැනි සාකච්ඡා පැවතිච්චේ කුතුහල ශාලාවේ විවිධ මත ඉදිරිපත් වුණා ස්වාමීන් වහන්සේ. පළවෙනි මතය තමයි මේ සංඥාව පිළිබඳව කිසිම සංඥාව පිළිබඳව වගේ කියන්න බෑ. සංඥාව මොනම නීතියක්වත් අහන්නේ නැති එකක්. අහේතු අපච්චා සංඥා උප්පජ්ජಂತಿ අහේතු අපච්චා සංඥා නිරුද්ධಂತಿ. හේතුවක් කාරණාවක් නැතුව සංඥාව මත වෙනවා. හේතුවක් කාරණා නැතුව සංඥාව නැති වෙනවා. මේක තමයි ඉතිවිච්ච මතය. ඉතින් ඒක සහවුරුකරනද මේ මතය ඉදිරිපත් කරපැත්තෝ සඳහන් කළා තියෙනවා යස්මින් සමයේ සංඤ්ඤේ උපජ්ජಂತಿ තස්මින් සමේ සංඤී හොති. යම් වෙලාවක ඒ සංඥා මතුනා නම් යාට හැඳිනීමක් කියන එක ලෝකේ පහළ වෙනවා. මම ඉන්නවා මම මැරලා නැහැ කියන එක තේරෙනවා. සංජීව වෙනවා. යම් යම් සමයක යම් අවස්ථාවක සංඥා නිරුද්ධ වුණා නම් අසංජී වෙනවා. එයා ඊට පස්සේ විසංඥ වෙනවා. සීවිකල් වෙනවා නැත්නම් සීහ නැති වෙනවා. නැත්නම් අසංජී වෙනවා කියලා. එයා ගත්ත මතය නැතයි ඔප්පු කරන්න හදන මතය තමයි මේ සංඥාව කිසිම නායට අහන්න නැති චෛතසිකයක්. ඔහේ පහළ වෙනවා ඔහේ නැති වෙලා යනවා අ හේතු අපච්චය මූලික හේතුවක් ප්‍රත්‍යක් නැතුව ඊට පස්සේ සඳහන් කරනවා ඒක මතේ සඳහන් කරනකොට තව කෙනෙක් කිව්වා එහෙම එකක් නෑ ආයිසුතුන් එහෙම කියන්න එපා මම ඒක පිළිගන්න කැමති නෑ මම පිළි අරගන්නේ සංඥාව කියන්නේ ආත්මයයි යම් තැනක ආත්මී ගතියකට එනකොට සංඥාව පහළ වෙනවා යම් වෙලාවට තමන්ගේ ඒ ආත්මී ගතිය අපකණ්ඩණය වෙනකොට උපේති අපේති කියන වචන දෙක සර්වචන පාවිච්චි කරන්නේ ආත්මම ආත්මී කියන හැඟීම එනකොටම මට සාපේක්ෂව මම වෙමි මම නොවන දේ වෙයි. මම මේක මේ මම නොවන දේ කියලා දෙක වෙන්කොට හඳුනා ගැනීමක් වෙනවා. යම් වෙලාවක ආත්මී භාවය බැහැර යනවනම් ඒ වගේ ඇතුළත පිටත මම මම නොවන දේවල් අතර හැඟීමක් නැහැ. පින්කොට අඳුර ගන්න පුළුවන් ගතියක් නෑ. ඒක නිසා මේ සංඥාව කියන එක හේතුවක් ප්‍රත්‍ය නෙවෙයි ආත්මයයි සංඥාව කියන්නේ කියලා. ඒ නිසා යම් සමයක ආත්ම සංඥාව වැද ගන්නවත් එක්කම හඳුනා ගැනීම ඇති වෙනවා. යම් සමයක ආත්ම සංඥාව නැතිවත් එක්කම හඳුනා ගැනීමේ ශක්තිය නැතු වෙනවා කියලා. ඉතින් ඒක දෙවෙනියට සභාගත වෙච්ච අදහස නැත්නම් යෝජනාව. තුන්වෙනියට සඳහන් කරනවා එහෙම කියන්න බෑ. ඒක මේ සංඥාව ආත්මය කියන මතේ හෝ අහේතු අප්‍රත්‍ය කියන මතේ මම පිළිගන්න කැමති නෑ. සාන්තිබේ සාන්තිභෝ ශ්‍රමණක් බ්‍රාහ්මනා මහිද්దికා මහානුභාව. මේ ලෝකේ අපි දන්නේ නැති වුණාට මහිත් irdisaita මහානුභාව සම්පන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ තමයි එක එක පුරුෂයන්ට සංඥාව ඇදලා දාන්නේ සංඥාව නැති කරලා දාන්නේ. ඒ නිසා යම් වෙලාවක වෙණි මහානුභාවයකින් මහානු මේ බලයකින් කෙනෙකුට සංඥාව ඇති කරන්න පුළුවන්. එයාගේ සංඥාව අයින් කරන්න පුළුවන්. එහෙම බවුන් වඩන ඉර්ධි බල සහිත අභිඥා සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්නවා. එයත් තමයි ලෝකේ පාලනය කරන්නේ. එයත් තමයි විවිධ සංඥා එක් කරලා දාන්නේ. යම් වෙලාවක ඒ යත්තන් විසින් ආත්මය ඒ පුද්ගලයාට දැම්මොත් සංඥාව ඒ පුද්ගලයා ඒක හඳුනා ගන්න මම දැන් ජීවත් වෙනවා මම මැරිලා නැහැ මම ක්ලාන්ත වෙලා නැහැ මට සිහිය තියෙනවායි කියලා. යම් වෙලාවක ඒ සම්මත ප්‍රාකුණ අදිෂ්ඨාන කරොත් මෙයාගේ සංඥාව අයින් වෙන්නේ කියලා එයා විසඤ්ඤ භාවයටපත් වෙනවා. සීවිකල් වෙනවා නැත්නම් අසීයටපත් වෙනවා. එතකොට පස්සේ ආ පුද්ගලයාට ආතපාතයක් මොකුත් නැහැ. ඒ නිසා මේ ලෝකේ වැඩේ යන්නේ ඒ විදිහට ශ්‍රමණක් බ්‍රාහ්මණයනවා මහිද්దిక මහානුභාව කියන ඒ අත්ංගේ මන අපිටයි මේක සිද්ධ වෙන්නේ කියලා. එතකොට තුන්වෙනි මතය ඒකත් පිළිගන්නේ නැති නැත්නම් මත තුනම පිළිගන්නේ නැති නැත්නම් විකල්පයක් ඉදිරිපත් කරන තව පිටසක් කියනවා සම්තිපික්කවේ දේවතා මහිද්దికා මහානුභාව මේ ලෝකෙට අයිති නැති මනුස්ස ජාතිට අයිති නැති දෙවියෝ දෙවියෝ ඉන්නවා බ්‍රහ්මයෝ ඉන්නවා දේව බ්‍රහ්මා මහිද්దికා මහානුභාවයි කටි අද්දි බල සහිතයි මහා මහානුභාව සම්පන්නයි 이르දි සම්පන්නයි ඒ ඇත්තෝ එක එකනාට එක එක සංඥාවල් ඇදලා දානවා එක එක සංඥාවල් යකින් ඉවත් කරනවා යම් වෙලාවක ඒ දෙවියන් බ්‍රහ්මයන් විසින් සංඥාවක් දුන්නොත් ඒ වෙලාවේදී ඒ පුද්ගලයා සංඤී වෙනවා හැඳි හඳුනා ගැනීමකට එනවා මම වෙමි මේක මම මේක මම නොවන දේ මම සහ මම නොවන දෙක අතර වෙනසක් මම වෙමි කියන එක මට දැන් පණ තියනවා කියන එක මට මට නිින්ද ගිහිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන එක තේරෙනවා යම් වෙලාවක මේ දෙවියෝ ඒ බ්‍රහ්මයෝ සංඥාමයන්ගෙන් අයින් කරපු ගමන් මේ කේල් කඳක් වාගේ දර කඩක් වාගේ යාට විසඤ්ඤ භාවයටපත් වෙනවා නැත්නම් අවිඥානික තත්ත්වයටපත් වෙනවා කියන්න පුළුවන් සජීවී තත්ත්වෙන්ලා ජීවී තත්ත්වයටපත් වෙනවා එයාට හැඳීම නැති වෙලා යනවා ඉතින් මේ හතර තමයි එදා ඉදිරියපත් වුණේ අනේ පැත්තකට ලහනවා මට ඔබ වහන්සේ සිහි වුණා ස්වාමීන් වහන්සේ. සරුවචනාංශය පිළිබඳ මට සතිය පහළ වුණා නේ සරුවචනාංශය හිටියනම් මේ ඔක්කොම සමතේකටපත් කරනවනේ අපි එදා අතිරණව විසිරියා. හතර මතයක් ඉදිරියපත් වෙලා ඒ තීර්ථක පිළිස අතිරණව විසිරියා කියලා. ඒ වුණත් ඒ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ මේ ඉදිරිපත් කිරීම අනුව තේරෙනවා මේ මිනිසු තීර්ථකයි කියලා අපි කිව්වද කිව්වර කොච්චර සංඥා කොච්චර හික්මීමක් තියලා තිනවද එකතු වෙලා කතා කරනකොට පිස්සු විකාර නෙවෙයි කතා කරලා තියෙන්නේ ඇඳුම් මොස්තර ගැනවත් ආහාර ගැනවත් ඒව නෙවෙයි කතා කරලා තියෙන්නේ මේ Tamanට අදාළ පංචින්ද පංචස්කන්ධයේ එක ස්කන්ධයක් බොහෝම සංවේදී සූක්ෂම සංකීර්ණ ස්කන්ධයක් කරගෙන ඒකට මැද ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ විතරක් නෙවෙයි සරුවචනාංශයේ ගිහිල්ලා පොට්ටපාදෙන් ආවට මේ මම එනකොට මොනවද කච කච කකා හිටියේ කියලා. ඒක නෙමෙයි ස්වාංශ ඒක තිබිච්චාවයි ඒක අපිට ඕනලා විසඳ ගන්න පුළුවන් මට මේ ඔබ වහන්සේ දැක්කොත් විසඳ ගන්න මෙන්න මේ ප්‍රශ්නයක් තිබුණයි කියලා පොට්ටපාදත් අර මේ පිණ්ඩපාත යන්න කල්වැඩිය කියන මේ විනාඩි 10ට ගොඩ වෙච්ච සරුවචනාංශයෙන් අල්ලාප සල්ලාප කතාවට යන්නේ. හරියට කාරණාවට තමයි ළඟ තිබිච්ච මේ මෙවැනි ශ්‍රමණ ප්‍රාක්‍මණයක් හම්බෙච්චාම කරගත යුතු වැඩි දන්නවා. ඊටත් එහා එදා දවස් ගානකට සතිකාණ ඉස්සර වෙච්ච එක හරියට කරුණු හතරට පිටු කරන්න පුළුවන් තරම් සුතමේසා චින්තාමේ ඥානය පොට්ටපාද ගාව තිබිලා තියෙනවා. වෙන කෙනෙකුට එහෙම කියන්න ගියා නම් පැය 3කට වැඩි සිද්ධ වෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කවදාකවත් ප්‍රශ්නක ගොනුවක් නැහැ. අහන්න ඕන දේ ඒත් ලිඛිතව එහෙම නැත්නම් ක්‍රමිකව එකට පස්සේ එකක් වෙන විදිහට ඉදිරිපත් කරනකොට තම මතයක දානවා. අර එක මෙහෙම කිව්වනේ එතකොට මේක මෙහෙම කිව්වනේ කියලා තමන්ගේ මතය දාලා මේක සම්පූර්ණ අනනවා දැන් මේ පොට්ටපාතේ ඉදිරිපත් කිරීම ඉතාමත්ම ශාස්ත්‍රීයයි හරීම විද්‍යානුකූලයි පරිශන වාර්තාවක් වගේ අසෝලා ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා. අසෝලා මෙහෙම කිව්වා. ඒතකොට පොට්ටපාදකෙත් වටිනාකමක් දන්නවා. මෙන්න මෙවැනි වැටහීමකට හෝ වර්ධවවට හැරගෙන ගැනීමට ලෝකෙ ඉඩක් තියෙනවා. ඒකට සාපේක්ෂව මෙවැනි වැටහීමකට ඕන වර්ධව වටහා ගැනීමට ලෝකෙ ඉඩක් තියෙනවා කියලා ඒ හතර බෙදුවට පස්සේ ඒකයි ඇඟිලි ගහන්න ඉඩක් නැහැ. සංඥාව පිළිබඳව මේක එහා පටලවා ගන්න තැනක් නැහැ. මේකෙන් පේනවා සරුවචනසේ පහළ වෙන යුගයේ ඉන්දියාවේ තිබිච්ච බුද්ධිවාදී ඥාන මීමන්සාව. ඉතින් ඒක මේ පොට්ටපාදයෙන් ඉදිරිපත් වෙනකොට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. හරියටම මේ ਸਰවචනසේ පහළ වෙනකොට අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඕනේ ප්‍රශ්නය ඇල්ල පිල්ල පාපිල්ලක් වෙනස් කරන්න නැතුව හරියට ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරිපත් කරලත් පොට්ටපාද අබෞද්ධේකුණාට පොට්ටපාද තාමිත්‍යාදුේකුණාට යා බොහොම අහිංසකෝ කියනවා. ඒ පිළිසේ වාලිලා හිටියේ මට ඔබ වහන්සේ සිහි වුණා ස්වාමීන් වහන්සේ අනේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ හිටියා නම් මේ ඔක්කොටම තීන්දුවක් දෙනවා නැත්නම් උන්වහන්සේට තමයි මේක විනිශ්චය කරගන්න පුළුවන් කියන මේ පිළිගැනීම ඒ පිළිගැනීම අර තාම තීර්ථක ඉඳගෙන තාම තීර්ථක සභාවට යමින් තාම තීර්ථක සාකච්ඡාවට යමිනුත් සරුවචනංශ වෙනුවෙන් හිතේ ඉඩක් තියාගෙන ඉන්න එක ඊට පස්සේ සරුවචනංශේ දකින්නකොටම හරියට ඒක ඉදිරිපත් කරන එක අතින් බලනකොට ඒකේ මේ වටිනාකම තේරුම් ගන්න උන ශාස්ත්‍රීය පැත්තෙන් ඥාන මීමාංසාව පැත්තෙන් මෙහෙම නොවුනනම් ඒ අවුරුදු 2600 කට ඉස්සල්ලා ඒ දැනුම මේ විදිහට පිටු කරලා ව්‍යාකරණානුකූලව ක්‍රමිකව සැකිල්ලකට දාන්න බැරි වුණා නම් කටපාඩම් කරන හාමුදුරු මොනව කටපාඩම් කරන්නද? කොහොම කියන්නද මේ සිද්ධිය? මේ සිද්ධිය කියන්නම වවුරුදු ගාණක් යයි. නමුත් මෙච්චර ගැඹුරක් ඒක හරියට ස්පටිකීකරණය කරලා වගේ ක්‍රිස්ටලයිස් කරලා වගේ හරියට කරලා ගත්තට පස්සේ ඒකේ වෙලාවට හරි ඉදිරිපත් කරපු නිසා සරුවචන් වහන්සේට පිටිය සකස් කරන දෙයක් නැහැ. එතන ඉඳලා මාතෘකාව ගෙනියන්න පුළුවන්. ඉතින් මේ සංඥාව පිළිබඳව කතා කරන අවස්ථාව නිසා මතක තියාගෙන ඉන්නවා අපි යමක් එහෙම කතා කරනකොට එම ගුණයක් එන්න ඒක මේ මේ සූත්‍රෙ දිගටම කියවන දෙයක් ගුණයක් එන්න කොච්චර වරද්ද ගන්න ඕනද කියලා. ඒ සියලු වැරදිත් හරි අවසානයේ ගුණයක් එනවනම්. නමුත් වෙන්නේ ඒක නෙවෙයි හැමදාම උත්සාහ කර කර ඉන්නවා කිසිම ගුණාවක් වෙන්නෙත් නැහැ වැරද්දමයි තියෙන්නේ. ඒ තියෙද්දි තනුකම්පා කරන්න වටිනවා. ඒ තියෙද්දි තනුකම්පා කරන්න කියලා කියන්නේ ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ තමන්ගේ හැම වැරද්දක් කරාම මොකද්ද ගුණාවක් එනවා. ස්පටිකීකරණයක් සිද්ධ වෙනවා. ක්‍රිස්ටලයිසේෂන් එකක් එනවා. ආනේක පිළිසිතුට ඉදිරිපත් කරන්න පුළුවන් නම් කාලයට පුදුමාකාර වටිනාකමක් තියෙනවා. එකතු වෙච්ච පිරිසට සභා ගෞරවයක් තියෙනවා. වටින ඉදිරිපත් කරන දේ ශාස්ත්‍රීය ගතියක් තියෙනවා. ඉතින් එහෙම නොවුනනම් ඔය දැනුම මනුස්සයාගේ પરම්පරාව પરම්පරාවට යන්නේ ඒක වෙච්ච නිසා අපිට තේරවාදී කියලා මහා පුදුම දැනුම් සම්භාරයක් හිතා ගන්න බැරි දැනුම් සම්භාරයක් තියෙනවා. නමුත් අද මොනවද අපි ඉගෙන ගන්නේ? අද අපේ ජීවිතේ වටිනාම කාලේ යොදවලා මොනවද ඉගෙන ගන්න? ඉගෙනගෙන ඉවර වෙලා ඒ හරි කමක් නැහැ. ඒ දැනුම හරහව මේක බැලුවොත් තේරෙනවා අපි ඉගෙන ගත්ත දේ කොච්චරක් පරිබාහිරද කොච්චරක් හිතට අතීතයට සම්බන්ධද වෙන තැන් වලට වෙන පුද්ගලයන් සම්බන්ධද නම ਸਰවඥාන්සේ මේ දේ හරහා මේ වර්තමාන මොහොතට අදාළ කරලා කියලා දෙනකොට ඒ දෙක අතර හැම කෙනෙකුටම තේරෙනවා ආහසට පොළ වගේ වෙනසක් තියෙනවා. එහෙම නමුත් අර ලෞකික දැනුමට සාපේක්ෂව තමයි මේ ලෝකෝත්තර දැනුම කෙනෙක් අවබෝධ කරගන්න නිසා ලෞකික දැනුම පවා ගුණයක් තියෙන්න ඕන. මෙන්න මේකයි මම පිරිසුදු කරගන්න ඕනේ කියලා. ඒක වැරද්ද වැරද්ද හරි කමන්නේ. ඒ ගුණ කිරීමට මේ වේදයේම සඳහන් කරලා තියෙනවා සුචි පුලිමුත්තෝ කුතෝ පඬිතෝ භවිය කියලා. Tamante මේ වගේ මතයක් තියෙනවනම් ක්‍රම හතරකින් ඒක පිරිසුදු කරගන්න ඕනේ. එතකොට තමයි පාණ්ඩිත්‍යයක් එන්නේ. නැත්නම් දැනුම ස්පටිකීකරණයක් වෙන්නේ සූ කියලා කියන්නේ සවනේ. අහනකොට තමයි අපිට විවිධ අදහස් මතුවෙන්නේ. අහන්නත් ඕනේ පිස්සු විකාර නෙවෙයි පරෝජනවත් තියලා. ඒ නිසා සවනේදී ධාව ධාරණ අහන්න ඕනේ. මොකද කතා කරන එකන කතා කරන්නේ මොකක් හරි ගුණයක් ඇතුව. Taman හිතේ ඇතුළත කතාවත් එක එක අහන්න ගියොත් මුලින්ම පුකලයකට වතුරක් කෙරුවා වගේ නැත්නම් වතුර පිච්ච කෝප් එකකට තව වතුර දාන්න හදනවා වගේ ඒ ගුණයක් එන්නේ. ඒ නිසා සාවධානව ඇහිල්ල සු. චී චින්තනයේ මේ කරන කතාවේ මුලමදාග ගැළපීමක් තියනවාද? තේමාවක් තියනවාද? කියන්න හදන පණිවිඩයක් තියන නැත්නම් කාලයක සකා දැමීම සඳහා කරන සම්පප්පලාපයක්ද කියලා. අසන්නා සීබුද්ධියෙන් ඇසීතු කියලා තියෙනවානේ. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සීබුද්ධියෙන් ඇසීතු ඒ සීබුද්ධිය මෙතන චී කියන වචනේ යනවා චින්තනී. පු පුච්චා තමයි දැනගන්න ඕනේ මෙන්න මෙතන මෙතන අතරමැද මට දැනෙන්නේ නැතුව හෝ කියන කෙනාට පැනලා ගිය නිසා හෝ යටිපහුවෙච්ච කොටසක් තියෙනවා මම මේක සුද්ධ කරගන්න ඕනේ එහෙම නැත්නම් මගේ හිත කුකුස් හදනවා පුස්කනවා මේ ප්‍රශ්න කළ යුතු දේවල් දැනගෙන වෙන් කළා තියන හරියට පොට්ටපාදට එදා සභාවේදී මතක් වුණා අනේ සරුවචනාංශේ හිටියානම් අපි සංඥා නිරෝධය පිළිබඳව විනිශ්චය කරා මේ අපි අන්ධබාල පිරිසක් අන්ධබාල පිරිසකට කන වැලාල්ලන්න වගේ ප්‍රශ්න පටන් ගන්න දන්න විවර කරන්න දන්නේ නැහැ කියලා හරියට සරුවචනාංශයේ වෙන දෙයකට බල මොනවද කතා කරන්නේ කියලා අහද්දිත් ඒක තිබිච්චාවයි ස්වාංශයක අපිට පස්සේ කතා කරගත හැකි මෙන්න ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් හම්බෙච්චාම අපිට හඳුනනද කියලා ඒ පුච්චා ප්‍රශ්නය වෙන් කළා තියෙනවා ලී ලේඛනී මේවා ලියා ගන්න ඕනේ ලියාගත්තේ නැත්නම් කවදාකවත් ගුණයක් එන්නේ ඒක නිකන් හරියට මේ කපුටෝ උළු වහලලට කොරටි යලි හංගනවා වගේ අර උළු එකට යට තිබ්බද මේ උළු කැට යට තිබ්බද දන්නේ නැහැ. පස්සේ ඇවිල්ලා එබී එබී බලනවා පේනවා කපුටට. බඩගිනි වෙච්ච වෙලාවට හැබැයි මතක නැහැ. පොල්ලතු වහලෙත් ගෙනලා රොටි කෑල්ලක් කරේ මේ හංගලා තියලා යනවා පස්සේ කන්න කියලා. ඇවිල්ලා බලනකොට නැහැ. ඒ වගේ ඒවා ලේඛනයේ තමයි මේ දැනුම ස්පටිකීකරණය වෙන්නේ. එහෙම නැත්නම් ගුණුවකට එන්නේ. ඉතින් එතකොට තමයි මල් මාලයකට මල් ලැබුණා වගේ මේ දැනුමය දැනුම පිළිවෙලකට එන්නේ. ඉතින් මේ ඔක්කොම වෙච්ච ඒ වගේ පිළිවෙල වෙච්ච දේවල් ඔලත් සාරය තමයි ත්‍රිපිටකේ තියෙන්නේ. කිසිම තැනක මොනම පැත්තෙන් බැලුවත් ව්‍යාකරණ දෝෂයක් හොයන්න නැහැ. මොනම පැත්තෙන් බැලුවත් මුලමදාග ඒකේ තියෙන ස්වකහාත ගතිය වෙනසක් වෙලා නැහැ. ඒ තරමටම කියවම තේරුම් ගන්න බැරි තරම් ගැඹුරුයි. එහෙම නැත්නම් අපිට මේ වගේ කටපාඩමින් මේ වගේ දනුම් බාර සම්භාරයක් ගේන්න බෑ. පොට්ටපා සූත්‍රය වගේ එකක අන්තර්ගතේ පිටු මම හිතන්නේ සෑහෙන ගාණක් තියෙනවා මේ මතක තියාගෙන ඉඳලා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මහා කාශ්‍යප මහරතන් වහන්සේට කියන්නේ මේක අහවල් තැනදී උනේ අහවල් මේ සරුවචනanse අතනයි හිටියේ පොට්ටපාද මෙතනයි හිටියේ සරුවචනanse මේ සිද්ධිය වෙනකොට මෙන්න මෙහෙමයි සම්බන්ධ වුනේ කියලා ඔක්කොම ඒ ඔක්කොම මතක තියාගෙන ඉන්නේ ඒක ක්‍රමයකටයි යන්නේ. ඉතින් මේ නිසා සරුවචනanse දැන් අවස්ථාව සතා කරලා කියනවා පොට්ටපාදකේ මේ ප්‍රශ්නේ ඇති වුණාට පස්සේ පොට්ටපාද මේ අபிසඤ්ඤා නිරෝධය කියන එක ගැන කියනකොට මට කියන්න තියෙන්නේ මේ අ හේතු අප්‍රත්‍යයි කියලා යම් කිසි කෙනෙක් කියනවනම් ඒ මනස මුලින්ම පොට වරද්දාගත්ත කෙනෙක් කියලා. මොකද සංඥා පහළ වෙන්නේ හේතු ප්‍රත්‍යයමයි. සංඥා එක සික්ඛා එක සංඥා උපජ්ජanti සික්ඛා එක සංඥා නිරුද්ධanti. මේක දිග්ගටම ගෙනියන තේමාවක්. ශික්ෂාවෙන්මයි සුපොට්ටපාද යම් සංඥාවක් මතුවෙන්නේ ශික්ෂාවෙන්මයි පොට්ටපාද යම් සංඥාවක් නිරුද්ධ වෙන්නේ. එනිසා අපේ දනු සම්භාරයේ සංඥා පොදියක්. ඒ සංඥා පොදිය නැවත නැවත යෙදවුම අනුව තමයි අපි මේක පොදි පොදි පොදි ගහගෙන තියෙන්නේ. එක සැරයක් ඇවිල්ලා ගියාට මොන වෙනසක්වත් වෙන්නේ නැහැ ජීවිතේකට. නොවෙන්නෙත් නැහැ. එක සැරයක් ආවට පස්සේ ඒකෙන් රසවත් ටික අපි තෝරගන්නවා අපේ රුචිය අනුව. පෞරුෂත්වය අනුව. අපේ පුරුද්දානෝ ඊට පස්සේ ඒක විතරයි අහුණයි කියලා මතක තියෙන. ඒක විතරයි දැක්කයි කියලා මතක තියෙන. ඒක විතරයි ගඳ බැලුවයි කියලා මතක තියෙන. රස බැලුවයි කියලා මතක තියෙන. මොකද ඒක තමයි ගිජු දේ. ඒ පොදිය අපි නැවත නැවත සිදුවෙන බාට වග බලා ගන්න. පළවෙනි සැරේ හඳුන්වා දීපු ගමන් අපි ඒකට විශේෂත්වයක් දෙනවා අපිට රුචින. එහෙම නැත්නම් අපේ අබ්බැහියට ගැළපෙනවා නම්. අපේ දෘෂ්ටියට ගැළපෙනවා නම්. ඒ අරුචි නම් වෙනම ලකුණු කරලා තියානවා මේකට ඉන්න දෙන්න නරකයි මේක විනාශ කරන්න ඕනේ කියලා ඒකටත් වෙනම පොදියක් තියෙනවා. ඒ නිසා සංඥාවල් පළවෙනි වතාවට එනකොට හරි පිරිසුදු හරි අහිංසකයි හරිම නිහතමානී. නමුත් ඒව තෝරන්නේ මේ සංඥාව මේ හැඳිනීම මේ නැවත මතක තබා ගැනීම සඳහා තියෙන සලකුණ අපි තමයි දාන්නේ කියලා. දැම්මට පස්සේ අපිට මතක තියෙන්නේ එන දේ නෙමෙයි අපි දාපු සංඥා ටික විතරයි. නමුත් අපි හඳුනා ගන්නවා මේ දේ තමයි එදා සිද්ධ වුනේ කියලා සංඥා හරහා අඳුනගන්නේ අඳුනගත්ත දේවල් කවදාකවත් වෙච්ච සිද්ධිය නියෝජනය කරන්නේ නැහැ. නිසා සංඥාවනෝ කතා කරනකොට එයා ග්‍රීක භාෂාව කතා කරනවා මෙයා ජර්මන් භාෂාව කතා කරනවා මෙයා සිංහල කතා කරනවා වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි. කවදාකවත් දෙන්නේ අතර සම සංඥා පද්ධතියක් නැහැ. අපි උකහා ගන්න අපේ අපේ සංඥාවල හැටියට. ඒකේ රුචි දෙය පොදි බඳ ගන්නවා. ලක්ෂ ගණන් අතහැරලා යනවා ඒව මේ කණෙන් ඇවිල්ලා අර කණෙන් යනවා යනවා මොකද ඒක රුචි නෑ ඒක එහෙම නැත්තම් අපේ පෞරුෂත්වයට ගැලපෙන්නේ නෑ එහෙම නැත්තම් අපේ ඇබ්බැහියට අල්ලන්නේ නෑ ඒක නිසා උදේ ඉඳලා හැන්දා වෙනකන් මේ එන සංඥා තොගේ ගත්තාම සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති. ඉතින් අපිට රුචියට ඕන දෙයක් ඇහිච්ච ගමන් කන් දෙකත් පිපිලා ඇස් දෙකත් පිපිලා මේ යන්තම් ඕන මට ඕන දෙයක් වුණයි කියලා ඒ ඒ සංඥාව උපදින්නේ අපේ හික්මීම අනුව තමයි. අපේ රුචි අරුචිකම් අනුව තමයි. නැත්නම් සංඥාව මේ වරුසාව ආවේ. දෝරේ ගලනවා සීමාවක් නැහැ. අපි එළියට තිබ්බ වාජනයට විතරයි වතුර එකතු වෙන්නේ. වාජනේ වුණේ නම් වතුර පිටත එකතු වෙන්නේ නැහැ. වාජනේ යට හිලක් තියෙනවනම් වතුර එකතු වුණාට ටික වෙලාවකින් බහිනවා. කට ලොකු බඩ පුංචි වාජනයක් නම් ඉක්මනට පිරෙනවා. කට පුංචි බඩ ලොකු වාජනයක් නම් ගොඩාක් වෙලා යනවා. නමුත් සංඥාව නම් හැම තැනම සමසේ එක දිගට වහිනවා. නමුත් අපි උකහාගන්නේ අපි අපේ රුචර්චකම් අනුව. ඒ නිසා සංඥාව උපදීමක් නෙවෙයි සිද්ධ වෙන සංඥාව දෝරේ ගලනවා නමුත් අපිට අවශ්‍ය කොටස කඩා ගන්න අපේ ශික්ෂාව අනුව. අපේ හික්මීම අනුව. අපේ හැදියාව අනුව. අපේ රුචර්චකම් අනුව. අපේ පෞරුෂත්වය අනුව. එහෙම නැත්නම් අපේ ඇබ්බැහිය අනුව. ඒ නිසා එකම සංසිද්ධියට දෙන්නේ ගියාම දෙන්නගේ පෞරුෂත්ව සමාන නැති නිසා රුචිකත්වය සමාන නැති නිසා දෙන්න අතර කවදාකවත් සමපාත වෙන ගතියක් නැහැ සංඥාවේ. ඒක නිසා බැලු බැලමට පේන්නේ ඔහි සංඥා වෙනවා ඔහි සංඥා වෙනවා මේක කිසි චාරයක් නෑ හේතු අප්‍රත්‍ය කියලා පේනවා. නමුත් සුද්ධිය සම්පූර්ණයෙන් දකින්න සරුවචනන්සේ කියනවා එක එක අහුලන්නේ ඌට ඕනේ තාලෙට. අබ මොනවාද මේ මුංගට ටික්කුයි වැලි ටික්කුයි සමසේන්ට හොඳට කලවම් කරලා අවුරක් විසිකිරුවොත් පරියුණ රැනකට පරිය කවදාකවත් වැලියටයක් අහුලන්නේ නැහැ. උ ගහන්නේ බොහෝම ලස්සන ගැහිල්ලක් ගහනවා ගහන්නේ ගහන්නේ මුං ඇටේටම තමයි. ඌට වරදින්නේ කවදාකවත් මුං ඇටේද වැලියටද කියලා ඌට. ඒ වගේම අපිටත් හම්බෙන සංඥාවල අපේ තණ්හා වඩන ටික අපි කොහොම හරි අයියෙන් අල්ලගන්න. මාන්නේ වඩන ටික බොහෝම අයියෙන් අල්ලගන්න. ද්විතිය වරෙන් ටික අල්ලගෙන අනිත් ඒවාට ඇහුනෙත් නැහැ. කොච්චර කිව්වත් තේරෙන්නෙත් නැහැ. අර අර වෙලාවට කියන්නේ අන් මට අහවල් සංඥාව අන්න අරතනදී හම්බුණා. මතු වුණා. නැත්නම් අර සංඥාව මෙතෙන්දී නැති වුණයි කියලා කියනවා. ඒකට හේතුව මොකද ඒ වෙලාවේ තමයි අල්ලාගෙන තියෙන්නේ. තමගේ රුචි අර්ථකන්ද අනු. හිංසා සර්වචන්සේ සඳහන් කරනවා. සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති. මේකෙදිත් අපි එදා ගිය පාර ඒ අහේතු අප්‍රත්‍ය කතාව ඒ වගේම සංඥාව කියලා කියන්නේ ආත්මය කියන කතාව දවසේ සාකච්ඡාවට ලක් කරා. තුන්වෙනියට මේකෙදි කතා කරන්නේ මහානුභාව සම්පන්න ශ්‍රමණක් බ්‍රාහ්මණ වෙනවා. ඒ අත්තු තමයි මේ සංඥා ඇති කරන්නේ. එතකොට මේ පුද්ගලයා සංජී වෙනවා. ගෙනත් දාන සංඥා. එතකොට සංජී වෙනවා. නැති වෙනකොට සංඥා නැති කරනවා කියන්නේ. මේකටත් ඇත්තටම හේතු තියෙනවා. අද ලෝකේ මිනිස්සු සම්පූර්ණ දෝවන්නේ මේ වෙළඳ ව්‍යාපාරවලින්. වෙළඳ ප්‍රචාරවලින්. ඒ ප්‍රචාර කරන ඇමරිකාවේ සමීක්ෂණ කරලා තියෙනවා ප්‍රධාන ලෝකේ 1400ක් විතර බහුජාතික සමාගම් තියෙනවා. ඒ ටික විතරයි ඔක්කොම තීන්දුව කරන්නේ මුළු ලෝක ආර්ථිකයම. 1400 ගේම ප්‍රධාන විධායක නිලධාරීන් 136 දෙනෙක් ඉන්නවා. ඒ ටික තමයි මුළු ලෝකේ මිනිස්යාගේ රුචි අරුචිකම් ආණ්ඩු ඇඳුම් මෝස්තර කැම මෝස්තර ඔක්කොම තීන්දුව කරන්නේ. ඒගොල්ලෝ අවුරුදු 20කට විතර ඉස්සලා ඔක්කොම ලෑස්ති කරගෙන තිනවා. මිනිස්සු මැට්ටෝ කරලා මේ කැරටලේ කන බූරුව බවටපත් කරගෙන යන වැඩපිළිවෙලක් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒගොල්ලෝගේ වැඩපිළිවෙලට විරුද්ධව ගියොත් එimhe සමූල ඝාතනයක් කරන්නත් ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙලට කැමති වෙන කට්ටිය આવොත් ලෝකේ ජනප්‍රිය පුද්ගලයා පාටපත් කරලා බොහෝම ශීඝ්‍රයෙන් ඒගොල්ලෝ ආදර්ශ එහෙම නැත්නම් දර්ශීය චරිත බවට පත් කරගෙන යන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ නිසා බැලු බැලමට පේන ඔය දෙය්‍ය බ්‍රහ්මණයනේ උන් පෙරේත පිසාචෝ. අන්නේ පෙරේත පිසාචෝ ටිකක් තමයි ලෝකේ රන් කරන්නේ. ලෝකේ දුවන්නේ. ඉතින් ඒක දුවන්න උන් යාන්ත්‍රණ කීපයක් හදාගෙන තියෙනවා. ඒ යාන්ත්‍ර ටික හරහා තමයි යන්නේ. ඉතින් ඒක කුමන්ත්‍රණ මූලධර්මය කියලා මේ දවස්වල පුතාමත්ම ප්‍රසිද්ධයි. ජනමාධ්‍යයේ මේ කුමන්ත්‍රණේ යන හැටි. ඒ කොච්චර කුමන්ත්‍රණ කරන ප්‍රසිද්ධ කරොත් මේ එක එකගේ මයිලක් හොල්ලන්න බෑ. ඒ තරම්ම බලවත්. ඒ තරම්ම දේශපාලන බලය තියෙන, ආර්ථික බලය තියෙන, සමාජික බලය තියෙන නිසා අපට තියෙන්නේ ඒගොල්ල ගහන ගහන පදේට නටන එක විතරයි. ඉතින් එතකොට හිතෙන්වත් දිර තියෙනවා මේ කීප දෙනෙක් තමයි නටවන්නේ. අපි නිකන් නටනවා. ගාන පදයට නටනවා. සංඛ්‍යා වංශලා ගැන කියනකොට කියන්නේ ඒක ටිස් ගණන් වල ප්‍රසිද්ධලා තිනවා සංඛ්‍යා කියලා කියන්නේ දේශපාලන අතකොළු. මට පුංචි කාලේ හොඳට මතකයි ඒ වචන පාවිච්චි වෙනවා. ඒ දේශපාලනඥයන් විසින් එක එක සංඛ්‍යා කෙනෙක් තෝරාගෙන වේදිකාවට නංවල ඒ දේශපාලනඥයට කියන්න පදේ කියවනවා. හම්බෙන මොනම දෙයක්වත් නැහැ සංඛ්‍යාවට. අන්තිමට උගුරකාර වෙලා ලේ ඇවිල්ලා අමාරු වෙట్లా මැරලා යනවා. අනිත් පැත්තේ ආවම අනික් සංඛ්‍යා ඉදිරියෙන් තියෙනවා. ඒ වගේ තමයි අද නළු නිලියෝ පාවිච්චි කරන්නේ. ඒ වගේ තමයි යෝ ක්‍රීඩකයෝ පාවිච්චි කරන්නේ. ඒ වගේ තමයි එක එක දේශකයෝ පාවිච්චි කරන්නේ. එක එක ආගම් පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චි කරලා ඒගොල්ලන්ට ඕන දේ වැඩි කරුවා. පස්සේ හැබැයි මිනිහා මකලා දානවා. තියන්නේ මේ මේ අලු බලන්න තියන්නේ මිනිහක් බලන්න තියන්නේ කම්පූටරෙන් මකනවා. ඇති කරනවත් එහෙම මකනවා. මේක ඒකෝට හිතන ඇත්තටම මේ මහානුභාව සම්පන්න ඉද්ධි සම්පන්න මේ ශ්‍රමණ ප්‍රාඥයෝ ශ්‍රමණ ප්‍රාඥයන් මං කියන්නේ කියනවා නම් පිසාච ප්‍රේතෝ කියලා. જાතිය තමයි කරන්නේ. ඒක මොන්න තාලෙම කරන්න බෑ. මේ විෂම චක්‍රය මේ ලංකාව වගේ තුන්වෙනි ලෝක රටකට හෝ මොන්නම කෙනෙකුටවත් කරන්න බෑ. ප්‍රධාන ඇමරිකා ජනාධිපතිතුමාව පත් කරන්නේ. කෙනෙකුට නම් ජනාධිපති කියන්නේ කූපඩයක් කියලා කියන්නේ. කටට ඕන දෙයක් කරනවා. ඒගොල්ලන්ට රාජ්‍ය බලය අවශ්‍ය කරන්නේ. නමුත් ඒගොල්ලෝ විනිශ්චය කරනවා. අශෝලා එන්න ඕනේ කියලා. ඊට පස්සේ ඡන්දය ඒගොල්ලන්ට ඕනේ විදිහට පවත්වන්න බලුවා. ඒ රජය අනු ඕනම රජයක් වෙනස් කරන්න පුළුවන්. දැන් ගෑණි පිටිමි කරන්න පුළුවන්. ඉස්සර තිබුණා ප්‍රධානම දේ කරන්න බැරි ගෑණි මිනිහා කරන්න බැරි එක විතරයි. දැන් ඒකත් කරනවා. ඒක නිසා මේ පොට්ටපාද කියන කතාව පොට්ටපාද 2012 නෙමෙයි මේ කියන්නේ. 2012 තමයි මේක එළියට ආවේ. අපි 2013 අපිට මතකත් නැහැ 2012 වුණයි කියලා. ඒ දවස්වල කැසපොට ගන්න බෝධි පූජා තිබ්බා. දැන් 2013 මතක නැහැ. නමුත් පොට්ටපාදී ඉන්න කාලෙත් තිබුණා මේ යුගයේ මේ තා මහානුභාව සම්පන්න ඉර්ධි බල සම්පන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ගේ යම් යම් සංඥා ගෙනත් දාන. එතකොට එයා සංජී වෙනවා. යම් යම් සංඥාපෙන් අයින් කරනවා. එතකොට අපි අසංජී වෙනවා. ජනමාධ්‍ය දිහා බලනකොට එහෙම නැත්නම් ඔය ජනප්‍රිය රැල්ල රැල්ලට අහු වෙනවා රැල්ලට වැටෙනවා කියලා කියන්නේ. ඒ යනවා බලනකොට එක් එක් නෑ බේරිච්ච එකේ. මොනම එකක්වත් බේරිච්ච කෙනෙක් නෑ. අපිට තියෙන එකම දේ මේ අසවලාගේ පදේටයි නටන්නේ කියලා දන්නේක ලොකු නම්බුවක්. ඒ නටනයක් උණ්ඩ පොට්ටවාද කිව්වේ මේ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ කියලා ඒ වචෙන් නම් අයින් කරන්න වෙනවා. උන්ගේ ශ්‍රමණ ගතියක් අ බ්‍රාහ්මණ ගතියක්වත් නැහැ. මොකාද මේ කරන්න කියන එක නම් වශයෙන් දැන් දන්නවා. නමුත් ඒ කුමන්ත්‍රණ මූල ධර්ම ගෙනාව කෙනාට දන්නේ මේ මිනිස්සු ඇයි මේක කරන්න කියන්න දන්නේ. මුදලට නෙවෙයි මිනිසුන්ට ඇති වෙන්න මුදල් තියෙන ලෝකේ තියෙන රත්තරන් ටික ඔක්කොම ඒගොල්ලෝ ගාව තියෙන්නේ. අපිට තියෙන කඩදාසි කෑල් ටිකක් විතරයි. නැත්තම් තඹ වලින් හදපු මේ පොඩ්ඩලමෙන් සෙල්ලම් කරන්න වගේ කාසි ටිකක් අපිට දීලා තිනවා. ඌ අරගෙන බලලා පුළුවන් විදිහට සෙල්ලමක් කරපල්ලා බඩු අපේ ගාව. අගම ලෝකේ ඕනම සිද්ධියක් ඇති කරන්න පුළුවන් වෙච්ච සිද්ධි පිළිබඳ වාර්තා කෙරීමේ මේ ජනමාධ්‍ය තියෙනත් ඒගොල්ලෝ ගාව. මුළු ලෝකෙටම නීති හදන්නේ ඒගොල්ලෝ. මේ අපරාධකාරයෙක් කියලා ඒගොල්ලෝ තමයි තීන්දුව ගන්න ඉල්ලලා මරන්නේ. ඒ මිනිස්සු ඒ වගේ දසගුණයක් අපරාධ කරනවා අඩු ගානේ ඒගොල්ලන්ට විරුද්ධව මේ පොලිසිය පොතේ ඇන්ට්‍රියක් දාන්නවත් බෑ. නඩුවකට යන්නත් බෑ. යන්නෙත් නැහැ. ඉතිහාසගතව වෙන්න මෙච්චර වැඩි කරලා තියෙනවා අල්ලන්නේ ඔය රාජ්‍ය තන්ත්‍රපත් වෙච්ච හැම ඇමරිකන් ජනාධිපති ක්‍රම එල්ලලා මරන්නට වැඩි වැඩි කරලා තියෙනවා කියලා ප්‍රසිද්ධ කරලා තියෙනවා. කරලා තියෙන අපරාධය. අඩු ගන්න ඇඟිලි දික් කරන කෙනෙක් නැහැ. ඒ තරමේ ජනමාධ්‍යයක්, ඒ තරමේ නීතියක්, ඒ තරමේ බැංකු ක්‍රමයක්, ඒ තරමේ මේ බෙහෙත් වලින් මිනිස්සු රටව නටව නටවිලා තියෙන්නේ. ඒකේ දිහා බලනකොට පේනවා මේ මිනිස්සු බොහොම ජයට ඒ එක එක සංඥා ගෙනත් දානවා එක එක සංඥා අයින් කරනවා. නමුත් සරුවචනස කියනවා මම ඒක පිළිගන්න කැමති නැහැ කියලා. ඉතින් ඒ නිසා උගෝදෙනෙක් හිතනවා හොඳ හෝ වේවා නරක හෝ වේවා එවැනි කෙනෙකුට හේතු වෙලා ඒගොල්ලෝ ලව්වා. තමන්ට අවශ්‍ය ජනප්‍රියතාවය ලබාගෙන මුදල් ටික ලබාගෙන ජීවත් වෙනවනම් මොකක්ද ඒකේ තියෙන වැරද්ද? යන ට්‍රෙන්ඩ් එක දැනගත්තා, රැල්ල දැනගත්තා, රැල්ලට අහු වුණා. යන එකක් කරගෙන යන එකයි තියෙන්නේ. එවැනි සරල මූල ධර්මයක් නැතුව අද කවදාකවත් දේශපාලනය කරන්න බෑ. එවැනි සරල ඒ කියන්නේ වාසියතට හොයියා කියන සරල මූල ධර්ම දන්නේ නැත්නම් අද කිසිම බිස්නස් එකක් කරන්න බෑ. කිසිම ආර්ථික ලාභයක් අද ලෝකෙ ලබන්න බෑ. ඒකන් කිසිම කරන සමාජ සේවාවක් හරියන්නේත් නැහැ වාසියත දන්නේ නැත්නම්. හැබැයි වාසියත ඒකාන්ත මාර්ගපාක්ෂිකයි. 100%ක්ම කෙලස් බාහිරයි. කෙලස්මයි. ඒක වෙන මොනවාක්වත් ගන්න දෙයක් නෑ. සුද්ධ වචනේ කෙලස්මයි. ඒ නිසා අර බාහිර පුද්ගලයන්ගේ නම් කරා, නම් රටවල් වල නම් කරා අපි කිව්වට මේ ඇතුලේ තියෙන කෙලස් ටිකක් තමයි බාහිර අභ්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කරන්නේ. ඒකට කෙනෙකුට හිතන්න පුළුවන් මේ බලවත් මහිද්දි මහා සම්භාව සම්පන්න සමන ප්‍රාඥයෙ ඉන්නවා. ඒගොල්ල ලව්ව ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඒකට ඇත්තම ශ්‍රමණ ප්‍රාඥකෝ ඉද්දි බල සම්පන්න නැත්තිත් නෑ. නමුත් දැන් මේ 이르දිබල සම්බන්ධ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සල්ලිකාරයන්ට අහු වෙලා ඉවරයි. සල්ලිකාරෝ හොඳටම දන්නවා ශ්‍රමණ බ්‍රාහ්මණය කුලියට ගන්න හැටි. ශ්‍රමණ බ්‍රාහ්මණය කුලිය කරතර පස්සේ ඒගොල්ලන්ට ඕනේ ඕනේ කාරණා සිද්ධ කර ගන්නවා. ඒ නිසා සල්ලිකාරෝ දන්න උඹලා කොච්චර ධානය භාවනා කරත් අපි යමක් දාපු ගමන් කරනවා කියලා. මොකද ඒක නිවන් දකින්න වෙන්නේ භාවනා කරන්න මේ එක එක එක එක ඉති බලවට අභිඥාවට භාවනා කරනවා. භාවනා කරලා බලාපොරොත්තු වෙන්නේ තරකණිකේ කුට්ටියක් අඩුචි දවසේ හරි. අරගොල්ල දන්න ඕක මොකද්ද මේ මාළුවන්ට පොරි දාන්න වගේ පොඩි කැල්ලක් දාපු ගමන් කාලා එනවා. කාලාවල බති උඹලා භාවනා කරලා අපේ වැඩේ කරපන්. අපිට ඕනේ හින්දුව කියපන්. ඒක නිසා ඒ ශ්‍රමණ බ්‍රාහ්මණගේ පැත්ත බලනකොට මොන රුණටනවා වගේ තමයි පේන්නේ. ඉස්සරහා පැත්ත පෙල් විහිදගෙන නටනවා හැබැයි පස්ස එළියේ. දරුවචනාදී පැත්තෙන් බලනකොට මොන නටනවා වගේ දැන් හුඟක් නටනවා මේ කාලේ. පිල් විහිදෙනවා සිරිසිරි ගාගෙන පිල් විහිදෙනවා. හැබැයි පස්ස එළිය නිසා දරුවචනා කියනවා ඒව බොරු. එහෙම සංඥාවල් ගේන්න පුළුවන් ගතිය ශ්‍රමණ ප්‍රාක්‍මණයන් ගිරි බලවලට නැහැ. ඒ වයින්නේ ඒ හේතුයි ප්‍රත්‍යයනෝ කියලා. එනිසා හුඟ දෙනෙක් අද ඇමරිකාව වගේ රටක කිසිම විදිහක දෙයියන් ඇදහිල්ලක් නැහැ. කෙලින්ම අදහන්නේ වාසිය අත මොකද්ද කියලා අංජනම් බල්ල හරි අල්ලා ගන්නවා. අල්ලගෙන මේ පැත්තට යනවා. මොනම සදාචාරයක්වත් නැහැ. මොනම දේව ඇදහිල්ලක්වත් නැහැ. මොනම සංස්කෘතියක්වත් නැහැ. එකම සංස්කෘතිය රැල්ලට අහු වෙලා ඉන්න එක විතරයි. ඒක බටහිරේ. ඒක තමයි බටහිරට ආදර්ශයක් වෙලා තියෙන්නේ. ආශ්‍යාකරයේ තියෙන වෙනුවට සම්ති දේව බ්‍රහ්මා මහිද්దికා මහානුභාව සම්පන්න. ඒ නිසා ආශ්‍යාකරේ කියන්නේ දේව අනුභව සම්පන්න දෙවිගොල්ලෝ ඉන්නවා. මිනිස්සු නෙවෙයි. ඒගොල්ලෝ පේන්න නැහැ. ඒගොල්ලෝ තමයි සේරම කරන්නේ. මේ ළඟදී මේ ඊමේල් එකක් කියලා තිබුණා කාටවත් කියන්න එපා. ප්‍රසිද්ධ මේ නම දාන්න සු ප්‍රසිද්ධ කෙනෙක් ප්‍රසිද්ධ කරන්නයි කියලා. ඕස්ට්‍රේලියාවේ ඉන්න මුස්ලිම් ලෙබ්බ කෙනෙක් අනේ අපේ දෙයයන් ආශිත සියලුම කතෝලිකයන් සහ බෞද්ධයන් දැක ගන්න ලැබෙවා එක එකෙක් විනාශ කරත්වා කියලා ලියලා තියෙනවා. එක එක දෙවි එක එක බෞද්ධෙක් එක එක Hindu මිනිස්සෙක් වෙන්කොල්ල හඳුනා ගන්න දෙවියන් වහන්සේට හැකි වේවා එක එකෙක් විනාශ කරාවා. මොකද මේගොල්ලෝ Hindu රම් පිළිගන්න බෞද්ධ දෙවියෝ අදහන්නේ නැති නිසා. මොන තාලෙන්වත් ඉවසන්න බෑ. උන් මේ වැඩේට මොන තාලෙන්වත් ඉවසන්න බෑ. උන් කන්නේ බොන්නේ ඉන්නේ ඉඳින්නේ ඔක්කොම කරන්න දෙයන්න අවශ්‍ය අනු. ඒක ඉතා බලවත් අද ලෝකේ. ඒ නිසා යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම වචනයකට හරි දෙයියෙක් හෝ දෙයියා සලකන්නේ නැහැ කියලා ඌ වනසණ්ඩම මේ ලෝකෙට කොහොමඩක්වත් ගැලවෙන්නේ දරන්න බැරි ලෝකෙට බරක් ඒ නිසා අපේ ਸਰබලතර දෙවියන් වහන්සේට සියලු බෞද්ධයන් සහ සියලු Hinduන් වෙන්කොට දක් ගන්න ලැබේවා සියලු කෙනෙක් විනාශ කරත්වා කියලා කියලා කියනවා. ඉතින් අර පොතකත් මං කියුවා කියන ටිකක් එක අමුත්තක් දැනෙනවා. මේ මිනිස්යා දේවවාදී ආගංකාරයෙක්. එයා මේ මිනිස්සෙන්ට ඒ වුණාට මේ මොනවද කියන්නේ රැඩිකල් විදිහට හිතන කෙනෙක් දේව ආගම අම්පුර පිළිගන්න කැමති නැහැ. උද්දාමත්ම ගැඹුරු දන්නවා. ඒ නිසා අලුතෙන්ම දේව ආගමට බැඳිලා වැඩියෙන් දේව ධර්ම ඉගෙන ගන්න කැමති පිරිස් අතරට ගිහලා ඔයගොල්ලන්ට මම මොනවද උගන්වන්න ඕනේ අපිට ඉස්සර මාසයේ පැය මෙච්චර ගාණක් තියෙනවා ඒ අනුව සකස් කරන්න මොනවද ඔයගොල්ලන්ගේ ප්‍රශ්න කියලා අහුවාම මේ ඒගොල්ල කියනවලු ඇයි මේ බෞද්ධයාට දෙයියක දාන්න බැරි කියලා මට තේරෙන්නේ නැහැ කියලා බෞද්ධයෝ උදේ දෙහිල්ලක් කරන්නේ නැතිකම මොන තාලෙන්වත් අදහන්න බෑ මොකද ඒගොල්ලන්ගේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මුළු ජීවිතේම තියෙන්නේ විශේෂම දේවාගමට ගිය කට්ටියගේ අදහන ඔක්කොම නැහැ. අද හුඟ දෙනෙක් අදහන්නේ නැහැ. අදහන කට්ටියක තියෙන දේෙන් ඇදහිලි තේ මනුස්සයෙකුට කිව්වොත් එහෙම මේ ලෝකේ ආගමක් තියෙනවා. එහෙම ਸਰබලතාවය කියන අදහන්නේ නැහැ කියලා ඒක මිනිසුන්ට හිතා ගන්න බෑ මොන විදිය මානසිකත්වයක් තියෙද කියලා. ඒ තරම්ම දේවවාදී වෙලා තියෙනවා. නමුත් අර ඉස්සල්ලා කියපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියන ගණයට කරිච්ච ලෝකේ පාලනය කරන පිසාච ප්‍රේතයෝ ප්‍රධාන වශයෙන්ම දෙයයන් විරුද්ධයි. ඒගොල්ලෝ කැමති නෑ අධිකාරී ශක්තියක් තියනවා දකින්න ඒගොල්ලන්ගේ මුදල් බලයට වැඩිය. ඊසා ඒගොල්ලෝ වෙනමම සාතන්වා දානවා එහෙම නැත්නම් අපැතින අසුරයා දානවා ඒ වගේ ආගමක හදාන තියාගෙන ඉන්නවා ඒ නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වෙනම වාද තියෙනවා රණ්ඩු තියෙනවා යුද්ධ තියෙනවා ඒ කටයුතු තියෙනවා ඉතින් ඒව පිළිබඳව අපි දන්නේ නැති වුණොත් මේ පොට්ටපාද කියපු දේවල් හිතලා කිව්වා වගේ කියලා තමයි හිතේ. යම් මිනිස්සු ඉන්නවා දිව්‍යෝ ඉන්නවා සංඥාව ගෙනත් දාන සංඥාව අයින් කරන. එතකොට සංඥා වෙනවා නැත්නම් විසංඥ වෙනවා. නැත්නම් දෙයියෝ ඉන්නවා බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ මිනිස්සු සංඥාව ගෙනත් දාන. එතකොට සංඥී වෙනවා. නැති උනට විසංඥී වෙනවා කියන එක ඔය වර්තමාන මොහොතේ නැති හැම චිත්තක්ෂණයකම අපි ළඟ තියෙන තත්ත්වයක්. වර්තමාන මොහොතේ නැති හැම චිත්තක්ෂණයකම අපේ හිත පිට යන්නේ ওই හතරෙන් එකකට තමයි. අපි හිතන අපේ කාරණාව ඉෂ්ට කරගන්න අසවලා ළඟට ගියොත් හරි අසවල් දෙයියෝ ඇදහුවොත් හරි එහෙම නැත්නම් ඕක කියලා වැඩක් නැහැ භාවනා කරලත් ඇති වැඩක් නැහැ කියලා එක්කෝ එක පැත්තකට දානවා. එහෙම නැත්නම් ආත්ම වාසයක් අදානවා මේ මට මේ කරදර කරන්නේ අසවලා. මේ කරදර වලට ආත්මයක් දෙනවා. ওই හතරෙම විඳිච්ච අවස්ථාව තමයි මම දැන් මෙතන කියන එක. වෙන විදිහට කියනවා මම දැන් මෙතන යන හැම වෙලාවකම ඔන්න ඔය පොට්ටපාද කියපුව හතරෙන් එකට වැටෙනවා. අපිට හිතෙන්නම් ඒවා මේ පොට්ටපාද දැනගත්ත දේවල් මල්ලිකාරාමේ කතා කරපු දෙයක්, ඒකශාලාය කතා කරපු දෙයක්, පරිබ්‍රාජකයන් විසින් කතා කරපු දෙයක් වැරදි දෙයක් කියලා. නමුත් වැරද්ද වුණාට හිත තියෙන්නේ කොච්චර කොහෙද කියලා පොඩ්ඩක් බලන්න. මේ විදිහට මේකේ වෙන් කර ගන්න පුළුවන්, සුද්ධ කර ගන්න පුළුවන් චිත්තක්ෂර හඳුල්ලා දීලා තියෙද්දිත් එනතන් ක්ෂණ සම්පත්තිය පෙන්ලා දීලා තියෙද්දි අප්‍රමාදය පෙන්ලා දීලා තියෙද්දි සතිය පෙන්ලා දීලා තියෙද්දි හිත කොහෙද ඉන්නේ ඉතින් අපි අර මේ මේ පොට්ටපාදට ගෙදර තියෙන කැලේ තියෙන මුවා විනෝඩ ගෙදර තියෙන හැමකට තඩි ගහනවා වගේ මහා මෝඩයා ඒකාත්මිත්‍යා දෘෂ්ටිකයා කීකිය බැන්නට මොකද ඒ මචං බෞද්ධයට මුහුණට කණ්ණාඩි අල්ලනවා. තොපිත් මහා ලොකෝට මේ සරුවචනanse අදහනවා කිව්වට ධර්මයේ අදහනවා කිව්වට සංඝයේ අදහනවා කිව්වට සීලයක් ගැන කතා කරාට චිත්ත ප්‍රවෘත්ති පොඩ්ඩක් බලන්න අපි කොච්චර කැමැතිද මේ හිතවිලි ඔය මේ සංඥාවල් ආතපාත යනවා ඌට ඔකේ මේ මේ ආත්මයක් නැහැ ඌට මේ හේතු ප්‍රත්‍යක් නැහැ කියන්න අපි හරි කැමැතියි. එහෙම නැත්නම් කියනවා මේ සංඥාව කියලා කියන්නේ ආත්මෙමයි. ඒ නිසා අර මනුස්සයා මට බැන්නේ මිනිහෙක් මට බැන්නේ පුද්ගලයෙක් මට බැන්නේ සංඥා ටිකක් නෙවෙයි. පාරේ යනකොට පාය වැදුනොත් එහෙම ගේ අම්මට කියලා ගලට හරි ආත්මයක් දීලා බැලලා යනවා. පුටුවක අත වැදුනොත් එහෙම පුටුවටත් පයින්නවා තොගේ අම්මට කියලා පයින්නවා හරියට පුටුවට අම්මා කෙනෙක් ඉන්නවා. අම්මා කෙනෙක් දාන එක ලේසියි මොකද නැත්තම් බනින්න කෙනෙක් නැහැ. ඕක තමයි අපි දවස පුරාම කරන්නේ ඕකයි. කවුරු හරි එයාට ආත්මයක් දීලා ඒ ආත්මය තමයි මට ගැව්වේ, ඒ ආත්මය තමයි මට රැව්වේ, ඒ ආත්මය තමයි මට දයගත්තේ කියලා ආත්ම සංඥාවෙන් තමයි අපි කටයුතු කරන්නේ. එහෙම නැත්නම් හිතනවා ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒගොල්ල අතේ වැඩේ තියෙන්නේ අපි ගිහිල්ලා පවුත පඳුරු දීලි වල පිරිත් නූලක් ගැට ගසවා ගත්තොත් ආශිර්වාදයක් ගත්තොත් ආ එහෙනම් වැඩේ හරි. එහෙ නැත්නම් දෙයියන් පිටිපස්ස යනවා. ඉතින් ඔය හතර නැතුව ගත කරන වේලාවකට බුදුහාමුදුරුවෝ මේ හතර ඉන්න කට්ටිය මෙතෙන්ට ගණ්ඩ පොට්ටපා සූත්‍රය වගේ දිග සූත්‍ර මදි. ඊටත් ඇඩිය දිගේව කියන්නේ නෑ මොකද මේකේ තියෙන සංකීර්ණතාවය යනවා. ඒ නිසා සරුවචාන්සේ කියනවා යම් කිසි කෙනෙක් කරන හේතු අපත්‍ය කියලා මුලින්ම පෙකින වෙලෙම කපා ගත්තා. ඒ අපරාධම් පටන් ගන්නම කතාවක් ඇත්තේ නෑ. ඒ මොකද හැම සංඥාවක් උපදින්නේ හේතුප්‍රත්‍ය සහිතවයි සික්ඛා එක සංඥා උපජ්ජಂತಿ සික්ඛා එක සත්‍යය නිරුද්ධಂತಿ යම් යම් සික්ඛා ශික්ෂාවල් නිසා මේක වෙනුවට වෙන සංඥාවක් වෙනවා ඒක තව ශික්ෂාවකින් වෙන සංඥාවක් වටපත් වෙනවා ඒ නිසා ඒ ඒ ශික්ෂාවල් අනුව ඒ සංඥා පහළ වෙනවා ඒ ශික්ෂාවල් නිසා මේ හොඳ සංඥා නිසා නරක සංඥා අයින් කරන්න පුළුවන් එහෙම නැත්නම් නිවනක් ලබන්න බෑ ඉතින් ඒක දේශනා කරන්න හරුවචන් ආංශේ ඒ ඒ පොට්ටපාසූත්‍රයේ ඉදිරියට ගෙනියනවා කොහොමද මේ කාම සංඥාව ඉන්න කෙනෙක් නැත්නම් ඕලාරික කාම සංඥාව ඉන්න කෙනෙක් විවේකජ ප්‍රීති සුඛසහිත වූ ප්‍රථම ධාන සංඥාවට විවේකජම් පීචුකම් පඨම විවේකජම් පීචුකම් විවේකජ පීචුක සුකුම සංඥා සත්‍ය සංඥාව කියලා එකට නමක් දාලා තිනවා එතෙන්ට යන්න ශික්ෂාවකින් නැතුව බෑ සමතේ මම මේ කතා කරන්නේ නීවරණ ධර්ම ටික අයින් කරන්න ශික්ෂාවක් නැතුව කරන්න බෑ. මොකද ඒක කූඩල්ලත් එතට අදින්න වගේ අඳුරට අදින්න වගේ හිත අශික්ෂිත හිත හැමදැනාව හැම වෙලාවෙම නීවරණ වලමයි. ඉන්සා ශික්ෂාවක් අවශ්‍යයි. ඒ ශික්ෂාවෙන් කරන්නේ මොකද්ද? බරපතල ගොරෝසු ඕලාරික කාම සංඥාව පැත්තකට දාලා විවේකජ පීචි සුඛ සුකම සත්‍ය සංඥාට හිත දාන. විවේකජ පීති සුඛ සුකුම සත්‍ය සංඥාව කියලා කියන්නේ කාම සංඥාව අයින් කරන්න පුළුවන් තරම් ගොරෝසු වූත් අල්ලන්ට මම මාගේ කියා ගන්නට නොවටිනා වූත් ඊ ගාවට තියෙන දෙවෙනි ධ්‍යානට වැඩිය ගොරෝසු වූත් සංඥාවක්. එතකොට කාම සංඥාවේ ආධිනව දක්න සංසාර බය දක්න ඒකට බය ඇති වෙච්ච කෙනෙක් විතරයි මේ කාම සංඥාව හුදු සංඥාවක් විතරයි හඳුනා ගැනීමට ලබන මා ලකුණක් විතරයි ඒ ලකුණ නොසලකා ඉඳලා බේරන්න බෑ මොකද අපි දන්නේම නැතුව බල්ලාසුචියට අදින්නා වගේ කබරයා බලුකුණට අදින්නා වගේ මේ අපේ හිත නිතරම කාමයට අදිනවා සංඥාවක් කියලා පටන් අරගත්තට අන්තිමට ඒක බරපතල කාමීත්‍යචාට යන කම යනවා ඒ නිසා සංඥා මට්ටමේ මේක අල්ලන්න නම් සංඥාව බව දැනගෙන මේ සංඥාව ඊට වැඩිය සුකුම සංඥාවකින් ප්‍රතිස්ථාපනය කිරීමේ ශික්ෂාවක් නැතුව බෑ. ඒ නිසා ශික්ෂා ඒක සංඥා උපජ්ජන්ති ශික්ෂා ඒක සංඥා නිරුද්ධන්ති. ඒ නිසා අපිට කියන්න පුළුවන් පළවෙනි ධ්‍යාන සඳහා භාවනා කරන ශික්ෂාගත කරන සමාධි ශික්ෂා වඩන කෙනා ශික්ෂාවෙන් ගුරුසු කාම සංඥා කාම සංඥාව අයින් කරලා ඒ විනෝට විවේකජ පීචසුක සුකුම සත්‍ය සංඥාව ඇති කරගන්නවා. එඹ නැතුව මේක හේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ශ්‍රමණ ප්‍රාක්‍මණය අප්‍ර කරලා දෙන්නෙත් නැහැ. දෙයියෝ බ්‍රහ්මියෝ කරලා දෙන්නෙත් නැහැ. ආත්මය කියන කතාවේ මේක ඇත්තෙත් නැහැ. ආත්මය කියන කතාවෙන් ඩිකටෝම කාම සංඥා විතරයි. ඉතින් අතර පොට්ටපාය සූත්‍රයේ හුඟා කිඩාරගෙන තියෙනවා මෙතෙන්ද ඉඳි ඉස්සර වෙලා මේ විදියට ධ්‍යාන භාවනාවකට සමත ශික්ෂාවට ඉඳි ඉස්සරලා හැම කෙනාම සීල ශික්ෂා පිළිටන්න ඕන. සීල ශික්ෂා පිළිట్లా ගුරුසු විතික්‍රම කෙලෙස් ශක්ති ප්‍රමාණය නොකර ඉඳ තීඳු කරපු කෙනාට විතරයි මේ කියන්න ආ වූ සමාධි ශික්ෂාවක් වඩන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් බුල්ඩෝසරකින් අයින් කරන්න පුළුවන් තරම් කුණු තියේදී උදැල්ලෙන් කුණු අයින් කරන්න බෑ. බුල්ඩෝසරෙන් තරමට අයින් කරලා පස්සේ ඉතුරු ටික නම් උදැල්ලෙන් අයින් කරන්න පුළුවන්. සවලකින් අයින් කරන්න පුළුවන්. ඒ නිසා බුල්ඩෝසරෙන් අයින් කරනවා වගේ වැඩක් තමයි සීලේදී සිද්ධ වෙන්නේ. සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාර කියන ඉතාම ඡණ්ඩපරසු ටික පුළුවන් තරම් අයින් කරගන්න. එන්න එන්න වැඩි කරගන්න. බොරුව කියලා මේ හිස් වචන පරිස වචන කතාව පුළුවන් තරම් අඩු කරගන්න. අඩු කරගත්තට පස්සේ තමයි අර ඊටු ටික උදැල්ලෙන් සවලෙන් අයින් කරන්න පුළුවන් වෙන්නේ. ඒක අයින් කරවුවොත් වෙන්නේ මොකද්ද? කාම සංඥාව වෙනුවට සුකුම සත්‍ය සංඥාවක් ගන්නවා විවේකජ ප්‍රීති සුඛව. නමුත් එතෙන්ට ගිය කෙනා හිතන්නේ නොගිය කෙනා නම් හිතන්නේ විවේකජ ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥාව ඊ타ත්ම ශ්‍රේෂ්ඨ බ්‍රහ්ම තත්වයක් කියලා. ඇත්ත තමයි ඒකේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන බ්‍රහ්ම ලෝකේ තමයි යන්නේ. නමුත් එතන ගිය කෙනාට තේරෙනවා ගිහිල්ලා කාටයක් ඉන්නකොට තේරෙනවා පහු පහු වෙනකොට වැඩි කොහො කොහො වෙනවා. ඒකේ තියෙන මේ විතක්ක ਵਿਚාර දෙක ආයෙ සැරයක් අයින් කරපු කාමයට ආයෙ වැටෙනවා. අර විචි කරපු කාමෙට විතක්ක ਵਿਚාර හරහා යනවා. එතකොට එහාට තේරෙනවා මේ විතක්ක ਵਿਚාර දෙක කාම සංඥාව අයින් කරන පාවිච්චි කරන මදාවියෝ දෙන්නේ කුණාට හොරුෙක් අල්ලන්න හොරෙක් ගත්තා වගේ මේ මදාවියෝ දෙන්න වෙන කවුරුත් නැත්නම් ඒගොල්ලන්ගේ මදාවිකම් පටන් ගන්නවා. එතකොට යාර සිද්ධ වෙනවා. ඒකේ ආධිනව දැකලා මේ විවේ මේ විතක්ක ਵਿਚාර දෙකෙන්තොර පීති සුඛ සහිත දෙවෙනි ධානයට ගියොත් මේ මල්ලේ ඇතුලේ ඉන්න සභාව ඇතුලේ ඉන්න මණ්ඩලය ඇතුලේ ඉන්න කරදරකාර දෙන්න අයින් කරුවොත් දැන් මණ්ඩලේ කචල් අඩු වෙනවා. එතකොට ඉස්සල්ලා මණ්ඩලේපත් කරගත්තේ ඊට වැඩිය ගොරෝසු ටිකක් අයින් කරන්න. දැන් බලනකොට ඒ ගොරෝසු ටික අයින් කරන්න හතකස්තර මණ්ඩලේ ඇතුලේ ඉන්නවා. නැහයට අහන්න නැති එකෙන් දෙන්නේ. අර හත්න දිනන්න ඉස්සල්ලා මේ දෙන්න අයින් කරුවා නම් දිනන්න බෑ. හත්න දිනනකම් මේ දෙන්නයි වැඩ අරගෙන ආපස්සේ අයින් කරනවා මේක තමයි දේශපාලනඥයා කරන්නේ. ඡන්දේ දිනනකම් මදාවියන්ට සල්ලි ගෙවනවා. ඡන්දේ දිනුවට පස්සේ පොලිසිය ලොක්කට කියනවා ආවලාවගෙන පොඩ්ඩක් බලලා කරදර කරොත් අයින් කළා දාන්නේ. එක්ක මිනිහා නැති දායකත්වපත් කරගන්නවා. එහෙම නැත්නම් හිරේ විලංගුවට දානවා. ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර දෙක අල්ලි මදාවියෝ දෙන්නේ. හැබැයි කාම තණ්හාව කාම සංඥාව අයින් කරන තරම් ඒ කට්ටිය ලයිසන් ටග්ස්ලා කරගන්න පුළුවන්. නමුත් අන්තිමට වෙන වැඩක් නැති වෙනකොට ඒගොල්ලන්ගේ ජඩකම් පටන් ගන්නවා. එතකොට ඊට පස්සේ දෙනවා දෙවෙනි ධ්‍යානට යනවා කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ පීච සුඛ සුඛප සත්‍ය සංඥාට යනකොට එයාට තේරෙන්න ඕනේ මෙතෙක් වෙලා තිබුණ විවේ විතක්ක ਵਿਚාර සහිත පීච සුඛ සුඛම සත්‍ය සංඥාවට වඩා විතක්ක ਵਿਚාර නැති පීච සුඛ සුඛම සත්‍ය සංඥාව හොඳයි. ඒ සඳහා සික්ඛාවක් තියෙනවා. සික්ඛා ඒක සංඥා උප්පජ්ජන්ති සික්ඛා ඒක සංඥා නිරුද්ධයි. දෙවෙනි ධ්‍යාන භාවනා කරනකොට අර පළවෙනි ධ්‍යාන සංඥාව අයින් කරලා දෙවෙනි ධ්‍යාව සංඥාවට යනවා. එතකොට වෙනද නැති විදිහට ප්‍රීතිය කලබල වෙන්න පටන් ගන්නවා. මෙතිකල් ප්‍රීතිය කියන්නේ බොහොම හොඳ දෙයක්. නිකන් හරියට පුංචි බෝට්ටුවක මුහුදු රැල්ලේ ඉන්නා වගේ ඉහළ පාළ යනවා. හොඳට තමන්ට තේරෙනවා. මේ හොඳ කොන කොන අතු කොනක වහලා ඉන කුරුල්ලේ කත්තත් එක්ක එහාට මෙහාට පැද්දෙනවා වගේ ප්‍රීතිය තියෙනවා. නමුත් මේ ප්‍රීතිය චාරයක් නැති වෙච්ච ගමන් විතක්ක ਵਿਚාර තරමට කෙලෙසිලා අන්තිමට කාම සංඥා බාටපත් වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ওই දෙවෙනි ධ්‍යානෙදී භාවනා කරනකොට ඒ හිතේ පහළ වෙන්න ආ වූ ඒ ප්‍රීතිගතිය නිසා ලිංගික හැකීම් ගොඩක් කරලා පහළ වෙනවා. ඒක කියා ගන්න බෑ මේ භාවනා කරගෙන යනකොට ඉස්සල ධ්‍යානෙදීම ඇත්තටම මේ කාමච්ඡන්ද ව්‍යාපාද අයින් කළා තියෙන්නේ. නමුත් ඒ කාම ඡන්දය අයින් කරාට මොකද ප්‍රීතිය හිතේ තියෙන ප්‍රමෝදය හිතේ ඇති වෙන පිනායන ගතිය අර හිතේ තියෙන කෂට ගතියට කාමච්ඡන්ද කියලා පටලව ගන්නවා. ඒකට ආර තේරෙනවා මං කාමච්ඡන්දේ කොහොමවත් කැමති නෑ. නමුත් දැන් මේ ප්‍රීතිය උනා සමහරලාට කාමච්ඡන්දයාගේ ඩියෝජිටෙක් පාඩපත් නිසා ප්‍රීතියක් නැති. සමාධිජ සුකුම සත්‍ය සංඥාවට ලැබෙනවා හොඳයි කියලා එයාට හිතලා නෙමෙයි ਸਰවචනාංශගේ නැත්තම් ඒ ක්‍රමේ පොතේ තියෙන ඊගා පිටුව පෙරලනවා. ඒ පිටුව පෙරලන්න විවේකජ පීචි සුඛ සුකුම සත්‍ය සංඥාව අයින් කරන්න අයින් කරලා සමාධිජ සුඛ සුකුම සත්‍ය සංඥාවට යන්න ඒ සඳහා ශික්ෂාව නැතුව බෑ. එතකොට සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධයි. ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ සුඛය පවා ආත්ම සිනේහනේ තියෙනවා. ප්‍රීතියට අතවරනවා. ඒ නිසා ඒකත් නැති උපේක්ඛා සුකම සත්‍ය සංඥාවට යනවා. සුඛ උපේක්ඛා සහිත ගිහිල්ලෙවල අන්තිමට උපේක්ෂාවෙන් අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥාට එකින් එක එකින් එක මාරු කරගෙන යනකොට ශික්ෂාවෙන් තමයි ඒක සමාර සංඥා උපදවන්නේ ශික්ෂාවෙන් තමයි සමාර සංඥා ගෙවම් කරන්නේ අපි ගත්තොත් එහෙම මේ වගේ ධ්‍යාන වලට යන්නේ නැති හිතක් ආස්වාස් ප්‍රසාරික බල බල ඉන්න හිතක් එයාට කියනවා ආස්වාසේ ප්‍රසාසේ නැති සංඥා ටික ඔක්කොම ගන්නයි කියන්නේ සටහන් සහ ආකාර වශයෙන් ආස්වාසේ තියෙන ලකුණු ටික සංඥා ටික අරමුණු ටික පුළුවන් තරම් අවකහා ගන්නයි කියන්නේ ඉතින් ප්‍රසවාසය ආවට පස්සේ කියනවා ආස්වාසේ නැති ප්‍රසවාසයට පමණක් ආවෙනකෝ සීළු සංඥා වලට ගන්නයි මේකට අපි කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා මේ පෞද්ගලික ලක්ෂණ හොඳට බලබලා ඉන්නකොට ඉබේම පෞද්ගලික ලක්ෂණ බොඳ වෙලා පොදු ලක්ෂණ එන්න පටන් අර ගන්නකොට ආනපානේ හඳුනා ගන්න තිබුණ ගතිය නැතිලා යනවා. ආනපානේ තියෙනවා දැන් ආස්වාස් ප්‍රසවාස කියලා වෙන් කර ගන්න බෑ මොකද සංඥාව නැති වෙනවා. අර අර ධ්‍යානවලදී වගේ එක එකක් වෙන් කර කර ඉස්සරහට යන එක කෙරුවේ නැති වුණාට සිද්ධ වෙන්නේ මොකද්ද? දක්ෂ යෝගාවචරයා ගිය ගමම්ම කරන්නේ ආස්වාසේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන සේරම අල්ලනවා. අල්ලපු තරමට යාට තේරෙනවා ඉක්මනට ඒවා ගෙවිලා යනවා. භාගයට අල්ලපු එකනට ගෙවි යෑම තේරෙන්නේ නැහැ. මොකද බැලීම දුර්වලයි. නිසා දෛනිකව ඉදිනදා හැමදාම කරන කරන වාරේ ආශාසයේ තියෙන හැම සංඥාවක්ම හැම සලකුණක්ම හැම නිමිත්තක්ම පෞද්ගලික ලක්ෂණ වලින් බලන්න බලන්න ඒ බැලීම උත්සන්න වෙන්න වෙන්න අරමුණු විපරිණාමයටපත් වෙනවා ආශාස ප්‍රසාසයේ තියෙන ආශාස ප්‍රසාස ලකුණු දිය වෙලා පොදු ලකුණටපත් වෙනවා කම්පන චංචල වේග වලට ඉතින් මේක යෝගාවචරයා බාර ගන්න කැමති නැති වෙන්නේ ආත්ම සංඥාව අර හතරෙන් එකට වැටෙන්න ඕනේ. මේ අනේ මට හුස්ම නැතිලා මැරෙයිද කියන බය එන්න ඕනේ. එහෙම නැත්නම් මේ කවුරුර කරපු හුනියමද ඇයි මේ මේ ලස්සනට පිච්ච අනපාන නැතුනේ මොකද කියලා මොකක් හරි අදහන්න ගන්න. එහෙම නැත්නම් හිතන මේක දේව කෝපයක්, බ්‍රහ්ම කෝපයක් කියලා දෙයියෙකුට හරි හේතු කරනවා. නමුත් බුදුජානනාංශය මතක් කරනවා ශික්ෂාවෙන් තමයි මේ සංඥා ඇති වෙන්නේ ශික්ෂාවෙන් තමයි සංඥා නැති වෙන්නේ අන්න ඒකට ඉඩ දීලා හැම පෞද්ගල ලක්ෂණයක්ම අල්ලගත්තොත් ඒක හරියට පේන්නේ නිකන් සංඥා අදාහ ගන්න හදනවා වගේ. සංඥාව සේවයේ ස්ථිර සේවයේ සේවයේ ස්ථිර කරන්න හදනවා වගේ. සේවයේ ස්ථිර කරපු ගමන් එයා විසින්ම සේවයෙන් පහ වෙනවා. තොරතුරු වැඩියෙන් දැනගන්න දැනගන්න සංඥා වැඩි කරන්න වැඩි කරන්න සලකුණු වැඩි කරන්න වැඩි කරන්න ව්‍යංජන ව්‍යංජන වැඩි කරන්න වැඩි කරන්න තේරෙනවා බොහෝම සීක්‍රෙන් වෙනස් වෙනවා වෙනස්ලා පොදු ලකුණට හුදු ආයෝ පොට්ටබ්බ ධාතුවට යනකොට ආශ්වාස ප්‍රශ්වාසයේ නැත්තේත් නෑ නමුත් වෙන් කළා හඳුන ගන්න බෑ. ආහන් ඉතින් ඩාඩ තමයි තේරෙනවා. ශික්ෂාවෙන්මයි මේක සිද්ධ වෙන්නේ. ඒ නියම දෘෂ්ටිය තියෙන්නත් ඕනේ. එතකොට ආශ්වාස ප්‍රශ්වාස වෙන්කොට හඳුනා ගැනීමේ පවතින සතිය ආශ්වාස ප්‍රශ්වාස වෙන්කොට හඳුනා ගන්න නැති කොටත් පවත්තන්න පුළුවන් කියන ධර්මය යෝගාවචරය ආදානවා. කාලයක් යනකොට. ඊට පස්සේ තේන අදාහ ගන්න වෙනවා ආස්වාද ප්‍රසවාසයේ අඳුර ගන්න බැරුව පවතින පවතිච්ච පවතින සතිය ආස්වාද ප්‍රසවේ හාත්පසම නැති උනත් පවත්වන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද සංඥාවේ මීට මීට ගෙවුනට කමක් නැහැ. ඕක තියෙනවා හුදු සංඥාව විතරයි පිටින් ගාව පේන්ට් එකක් විතරයි. පේන්ට් එක නේද කාර් එක තියෙනවනේ. අපිට වෙලා තියෙන කාර් එක නේද කරන පේන්ට් එක තියෙන්න ඕන කතාවක් තියෙනවා. ඒ නිසා මේ සංඥා වෙනස් වෙලා යනකොට ඒක ගණන් ගන්න නැතුව දිගට ඉදිරියට ගියොත් එයාට ඒකාන්තයෙන්ම ඔය පළවෙනි ධ්‍යානය අතහැරලා දෙවෙනි ධ්‍යානට යනවා වගේ ඔය ඊගාට එන වේදනාව පැත්තේ පීතිපටි සංවේදී සුඛපටි සංවේදී කියලා ඒ කටයුත්ත සිද්ධ වෙද්දී සංඥාව වෙස් පෙරලිමින් පෙරලිමින් එක එක සංඥාවක් එක එක සංඥාට ඉඩ තබමින් සිවුමේ සිවුමේ යනකොට ඒකට හරස් කපන්න නැතුව හිටියොත් දක්ෂ වැඩි වෙන්න ඇරලා හරස් කපන්න නැතුව හිටියොත් ඔය කියන ප්‍රීති සුඛ එක එකක් මතු වෙනවා එකක් හරි අල්ලුවොත් අහු වෙනවා. එකක් හරි අල්ලුවොත් ඒකට අහු වෙනවා. හැමදේම මතු වෙන්නේ ගෙවම් කරන්නයි කියන පැත්තට ගියොත් සික්ඛායක සංඥා උපජ්ජන්ති සික්ඛායක සංඥා නිරුද්ධන්ති අන්තිමට ගිහිල්ලා ඒ සංඥා වේදනා සහිත නැත්නම් සංඥා වේදනා දෙකෙන් නම් කරන චිත්ත සංස්කාර මොන්න තරම් නැටුමක් අපි නටවලා තියනවද මෙතෙක් කල් අපි මේ දැනුම කියලා තියෙන එක හුදු සංඥාවක් නේද? මේ සංඥා ටිකක් බෙදාගන්න නේද මම භෞතික විද්‍යාඥයා කියනවා රසායන විද්‍යාඥයා කියනවා මම ආර්ථික විද්‍යාඥයා කියනවා මම මේ ජෛව විද්‍යාඥයා කියන මේ සේරම හුදු සංඥා ටිකක් විතරයි නිකමට මට හිතුණා අපි නිකමට හරි කිව්වොත් මේ බුදුචාන් වහන්සේ ජෛව විද්‍යාඥයෙක් කියලා මොන තරම් ලැජ්ජාවක්ද බුදුහාමුදුරුවෝ ওই ලෝකේ පාර යන බයියෙකුට කිව්වොත් එහෙම භෞතික විද්‍යාත්මක ජෛව විද්‍යාත්මක කියලා එක පාටියක් දාලා කොන්නෝකේෂන් එකක් තියෙනවා. උත්සවයක් තියෙනවා. බුදුහාමරෝ සර්වඥ වුණාට පස්සේ උන්වහන්සේට අසවල් දෙයට විශේෂඥය කියලා කිව්වොත් අනික සියලු සම්භාරයට මොකද වෙන්නේ? ඔක්කොම පච වෙලා යනවා. ඒ නිසා බුදු ඥාන කිසිම නම්බුනාමයක් දෙන්න බෑ. දෙන්න යන තරම් අපිට බලවත්කම අයිතිවාසිකමකුත් නැහැ. ඔය නැති බැරියක්කු තමයි එකිනෙකාගේ පිට කතා ගන්න නම්බු නාම, ගෞරව නාම, සම්මාන තිලෝක දීගෙන පාටි දාන. ඒක නිසා මේ ඔක්කොම හුදු සංඥාවක් විතරයි. එකක් ඉස්මතු කරලා පෙන්වන්න හදනවා කියලා කියන විශාල කොටසකට මූණට කෙල ගහilla. නොසලකා හැරීමක් ඒ නිසා පොදු සියල්ලටම අයිතිවාසිකම ගන්න නම් තෝරන්න එපා. තෝරනොයි කියලා කියන්නේ තෝරපු සුළු ප්‍රදේශයට අයිතිවාසිකම් කියනවායි කියලා කියන්නේ විශාල ප්‍රදේශයකට නිග්‍රහ කිරීමක්. ඒ නිසා මේ පවතින සංඥාවක් මේ ලෝකේ රණ්ඩු යුද්ධ බැඳීම් ඇලීම් කදාකත් වස්තු වලට නෙමෙයි තියෙන්නේ වස්තු පිළිබඳ තියෙන සංඥාවට. නිසා මොලේ ගත්තොත් අත කැපුණාට අපේ අතේ කෑල්ල කැපිලා ගියාට මොලේ ඒ කෑල්ල කැපිලා යන්නේ නැහැ. මොලේ තාම වැඩ කරන්නේ කෑල්ල තියනවා කියන හැඟීමෙන් තමයි. යම් වෙලාවකට මොලේ ඒ කැල අයින් කෙරුවා නම් ඊට පස්සේ ආය කැල ලියලා ආවත් මොලේ බාර ගන්නෑ. ඒ නිසා මේ පිට තියෙන රූපේ සම්පූර්ණ වෙනමම ඡායාවක්. ඒකට නිකන් සාමාන්‍ය සූක්ෂම ශරීරය කියනවා, සටල් බොඩි කියනවා, කොස්මික් බොඩි කියනවා. මොලේ ඇතුලේ ඉන්නවා වාගේ පේන දෙන්නේ එතනයි වැඩේ යන්නේ. නමුත් අපි බාහිර දේවල් කොච්චර අල්ලගෙන තියනවද මොලේ එහෙම කටයුත්තක් තියෙන බවක් දන්නේ නැහැ. එනිසා අපි බාහිර තුවාලයක් වෙච්ච ගමන් මැරෙන්න දඟලනවා. මොකද මේ බාහිර දේ විතරයි අපි දකින්නේ. භෞතිකයි තරම් අපි භෞතිකයි. ස්නායු විද්‍යාව පැත්තෙන් බලනකොට ඒව හුදු මොලේ ගබඩා වෙච්ච සංඥා ටිකක් විතරයි එතන තියෙන්නේ. ඒ සංඥාවල කවදාකවත් මොලේ නැතුළු මේ ගෑනු පිරිමි කියන වෙනසක්. පැවිදි වුණා උපදුණා කියලා වෙනසක්. බෞද්ධ බෞද්ධ කියලා වෙනසක්. මේ නිින්ද මේ අවදියෙන් කියලා වෙනසක්වත් මොලේ නැහැ. ඉතින් නැති කුණුහරුපේ දාගන්න කොච්චර අපි මහන්සි වෙනවද? මුලෙත් ක්‍රේල් කරන්න හදනවා මේ ගෑනු අයිතිවාසිකම් සටහා සටන් කරනවා. පිරිමිනම් ඉතින් සාමාන්‍ය එහෙම සටන් කරනවා මම දැකලා නැහැ. කෙසේ නමුත් මේ හැම දෙයකටම අයිතිවාසිකම් ගිල්ලන්න හටන් කරන්නේ මේ නැති කුණු හරුපයක් මතු කරගෙන ඒක සඳහා අයිතිවාසිකම් සටන් කරනවා. ඉතින් මසර කණ්ඩ බොණ්ඩ වෙලාවක් ඔක්ක සදාචාරයක් ගැන කතා කරන්න වෙලාවක් නැහැ. අර දේවල් වලට අහුවෙලා මේ හුදු සංඥාවක් පිටිපස්සේ මේ දුවන්නේ. එතකොට අපිට කවදාක සංඥා යාන්ත්‍රණය දැනගන්න හම්බ වෙන්නේ සංඥා දෙන්න ලනුව කණ්ඩායි වෙන්නේ. එහෙම නැත්නම් සංඥා විසින් ඉදිරිපත් කරන න්‍යාය පත්‍රයට වැඩ කරන්නයි වෙන්නේ. ඒ වෙනුවට සරුවචනන්සේ කියන විදිහට මේ සංඥා පිළිබඳ අවබෝධ කරගන්න වට නටන්න ඇරලා මෙයා මුකීට දඬ හැරපාගෙන යන්නේ කෙහෙල් ගහ කන්න දයන්නේ පොල් ගහ කන්න දයන්නේ කියලා බලානින්න නම් මේ සංඥා පිළිබඳව ඉතල සීලය දැනගෙන සීල ශික්ෂාව ඇති කරගෙන සමාධිය දැනගෙන සමාධි ශික්ෂාව ඇති කරගෙන ප්‍රඥාව හරහා මේ සංඥා වේදනාධික වැඩ කරන හැටි බලහන් ඉන්නකොට තමයි ඔය බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන ඔය අபிසඤ්ඤා නිරෝධය කියන තැනට යන්නේ ඉතින් පොට්ටපාදතර කල්පනා වෙලා තිනවාට පිරිස කතා කර ඉන්නකොට මියක්කු මහේ සාක්‍ය විදියට දන්නා මිනිස්සු වගේ පඬිතුකම් කතා කරලා අනේ මෙතන බුදුහාමුදුරුවෝ හිටියානම් කොච්චර ලස්සට කැඳේ ගල පේනවාගේ බේරලා දෙනවද කියලා එතනත් කල්පනා වෙනවා බුදුහාම දැකපුවාන් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ ජීවත් වෙන්නේ වෙන්නේ මේකට කරුණා කරලා ඔබ වහන්සේගේ මතේ මේ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳව මතක් කරන්නයි කියලා. ඉතින් අපි ඒකේ තමයි මේ ටික ටික ටික ටික දවසින් දවස විස්තර කරගෙන යන්නේ. අපි මේ ගත කරන්නේ පොට්ටපාද සූත්‍රයේ ਸਰවචනසේ විශාල වශයෙන් විස්තර කරපු සීල ශික්ෂාව මම එච්චරම අල්ලන්න ගියේ නෑ. මේ සමාධි ශික්ෂාවේදී එක එක සංඥාවක් ගිවං කරමින් ගිවං කරමින් ඉදිරියට යන්නේ කල්ලාගෙන අද ලෝකේ කොච්චර බදාගෙන ඉන්නවද මට ධ්‍යාන ධ්‍යානෙ ලැබුණා කිව්වට පස්සේ ඒගොල්ලෝ හිතනවා මේ තාත්තගෙන් හම්බෙච්ච බූදලේ වගේ අස්සම් කරලා තියාගෙන පුළුවන් එකක් තමයි මේ ඔප්පුවක් කියලා සංඥාවක් කියලා හිතන්නවත් කැමති නැහැ ඊට පස්සේ පළවෙනි ධ්‍යානෙ ලැබිලා හම්බෙලා යන බ්‍රහ්ම ලෝකේ සංඥාවක් කියලා හිතන්න කැමති ඒගොල්ලෝ හිතනවා වෙනම ඉඩමක් තියෙනවා ඒකේ ඒක හරි ෆ්ලැට් ආයෙ මොකොත් බුල්ඩෝසර් කරන්න ඕනේ ග්‍රේඩින් කරන්න ඕනේ හොඳ ලස්සන ලස්සන දිව්‍ය විමාන තියෙන හරියට සිමෙට්‍රිකලි හදපු විමාන තියෙනවා බ්‍රහ්මයා මෙහෙමයි ඉඳගෙන ඉන්නකොට මෙහෙමයි කියලා හිත හදාගෙන තියාගෙන ඉන්නවා මේ හුදු සංඥාවක් කියන එක මතක නැහැ ඉතින් මේ සංඥා ඔක්කොම ඇති වෙන්නේ මේ මොහොතේ කියන එකත් මතක නැහැ. හිතන්නේ එහෙම නැහැ. මේකෙන් ගිහිල්ලා වෙනම බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒකට ගියාම ඒ කතා කරන්න දෙන්න බෑ දැන් කරන්න බෑ. දැන් අපිට කරන්න තියෙන්නේ ඒකට යන්න ඉනිමග බඳින්න කොහෙද ඉනිමග බඳින්න කොහෙද හේතු කරන්නේ? ඒක ප්‍රශ්නයක් නෑ. ඉනිමග ගැට ගාපන්කෝ කෙලින් කරලා දෙන්න. ඉතින් අපි ඕවා පොට්ට පාදලට බැන්නට තතිය නැති හැම වෙලාවකම අපි ඉන්නවට අහසට ඉනිමග බඳින තැනක තමයි. නැත්තම් අහසේ මාලිකා හදන තැනක තමයි. හැබැයි මේ අහසේ මාලිකාව හරි ජොලි සතියෙන් ඉන්නවට වැඩියි. හතින් ඉන්න ගම හරි පාළුයි. හරි කම්මැලි මොනවත්ක්ත්ම නැහැනේ ආස්මාලිකත් නැහැ දෙයියොත් නැහැ බ්‍රහ්මයොත් නැහැ දිව්‍ය විමානත් නැහැ මොකුත් නැහැ ඊට මීට වැඩිය හොඳයි අර වැලි හෙල්ලම්පත් වේ කරන හරි කමන්නේ මේ සංඥාවේ ගත කරන එක ඒක නිසා ඒ සංඥා පිළිබඳ පොඩ පොඩ තේරෙන පටන් ගන්නට පස්සේ පේනවා නිකන් මේ සබම් බුබුලක් දිහා බලා ඉන්නා වගේ හීනෙකට අවදි වුණා වගේ මරිචක් මේ මිරිගුවක් දිහා බලා ඉන්නා වගේ මේකේ තියෙන නාඩගම මේකේ තියෙන මේ මේ මායාකාරී ස්වරූපේ තේරුම් කරගත්තට පස්සේ බුදුජනනාසේ මොන වගේ දෙයක්ද මේ කොහොම සම්බන්ධීකරණය කරන්න හදන්නේ කියලා. ඉතින් සාමාන්‍ය සීලයක් නැති මානසික මට්ටමක් නැති කෙනෙකුට ඉතාම ලේසියෙන් පිස්සු හැදෙනවා. ඒ දැන් හිතානේ ටික ඔක්කොම පච වෙලා යනවනේ. මට හිතානේ තියෙන මේ සැලසුම ඔක්කොම අඩු වෙලා යනවා. එතකොට අර ඒකේ සාරය හොයාගෙන හිටපු කෙනෙකුට ආසන්න වශයෙන් තියෙන මේ භාවනා කරපම් පිස්සු හැදෙනවා. ඇත්ත තමයි. ඒක නිසා භාවනා කරනවා නම් හොඳ සත්‍යම සමාධි සීලයක් තියාගන්න. හොඳ සද්ධාවක් තියාගන්න. මේව දැනගන්න. භාවනා කරන මේවා වෙනවා. ඒක දැනගෙන ලෑස්තිලා යන්න. යනකොට බුදුහාමුදුරුවෝ කියන දේ බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රජාලික වෙන දෙයක් නෙවෙයි. ඇති හැටිය දැක්කන්න පුළුවන්. නිසා සිද්ධ වෙනකොට භාවනාදි මේ සිද්ධි සිද්ධ වෙනකොට මේ හුදු සංඥා බව දන්නවනම් ඒක නට ලොකු සාන්තියක් තියෙනවා. සංඥා බව දන්නේ නැත්නම් තද ආතතියක් එනවා. ඉතින් අද දවසේ ධර්මදේශනාත්මේ සියලු දෙනාට මේ පැවතිච්ච වැරදි අදහස් වෙනවා දුරු කරගෙන භාවනා ඉදිරියට බාධා යද්දී බාධාවකින් නොතොරව ඉදිරියට යාමට ශක්තිය දහිතේ පිණිස මේ ධර්මදේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පොට්ටපා සූත්‍රය පිළිබඳ මේ දෙවෙනි දේශනාව මෙතනින් સમાપ્ત කරනවා.